බුද්ධ සම්පාදන පින්වත්නි අපි මේ 120 වෙනි වැඩපිළිවෙලේ භාවනා නේවාසික භාවනා වැඩපිළිවෙලේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාවටයි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනාය ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මාහාන භාගියා පංච චේතෝ කීලාති තී ගරුකටේතු ස්වාමින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දැන් අවුරුද්දකට විතර වගේ කාලෙක ඉඳලා මේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ තියෙන මේ දසුත්තර සූත්‍රය දේශනාවලිය සඳහා මාතෘකා සපේනවා සූත්‍රයක් වශයෙන් තේරුම් ගත්තා. තියාගත්ත ඉස්සරහින්. ඉතින් අදත් අපි මේ දසුත්තර සූත්‍රයේ මුල් කරගත්ත අවසාන සූදී වැඩමුළුවෙන් පස්සේ ඊගාට තියෙන මාතෘකාව අනුවයි මේ දේශනාවලිය මුල පුරන්න මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් මේ විදිහට භාවනා වැඩමුළුවකට අපි මුළු දීලා ගත කරන වෙලාවේ අපේ දෙපාර්සෝම එකතු වෙලා ඒක උපරිම ප්‍රයෝජන ලැබෙන ආකාරයට ඒකට අනුග්‍රහ කරනකොට ඒ වැඩේට අපි සප සප්පාය කරනු සපේලා දෙනකොට මේ ධර්ම දේශන අනුග්‍රහිතේ නැත්තම් සුත අනුග්‍රහිතේ කියන එකත් සුවිශේෂී එකක්. එහෙම නැත්නම් අනුග්‍රහ පහෙන් එකක්. ඉතින් අනුග්‍රහ පිළිබඳ මාතෘකාව විතරක් ගත්තොත් ඒකේ ඉස්සල්ලාම දෙන අනුග්‍රහය තමයි පිච්ච සීලයක පිටවන එක. ඒකට සීල අනුග්‍රහිතය කියන. ඊ ගාවට සාමූහයක් වශයෙන් සාමූහයක් වශයෙන් සහ පෞද්ගලිකව අපි එක එකනා මේ සුත අනුග්‍රහිතය කියලා බෞසුත භාවයට පොතේ දැනුව ලබා ගන්න ඇහුම්කන් දීමක් වශයෙන් මේ වගේ බණක් අහනවා දවසකට ඒකට කියනවා සුත අනුග්‍රහිතය කියලා. ඊට පස්සේ තියෙනවා සාකච්ඡා අනුග්‍රහිතය කියලා එකක්. අපි දෙපිරිස එකතු වෙලා අපිට තියෙන ප්‍රශ්න, අපිට තියෙන ගැටළු ස්ථාන, ග්‍රන්ථි ස්ථාන සාකච්ඡා කරනවා. එහෙම නැත්නම් මේ සමුක සාකච්ඡා කමටහන් සුද්ධ කරනවා කියන වචනේ. ඉතින් අපි ඒකට අපි දවල් පැයකට විතර ආසන්න කාලයක් ගත්තා. මේ තුන තිබුණොත් විතරයි කියනවා සමතනුග්ගහිත විපස්සනානුග්ගහිත කරන්න පුළුවන්. එහෙනම් කරන වැඩේ මං ඉඳගෙන මොකද්ද කරන්න ඕනේ කියලා කෙනෙකුට තේරෙන්න නම් ඉඳ ගන්න ඉස්සලා සීලක පිළිටන්න ඕනේ. අසුවිරු ඥාන තියෙන්න ඕනේ මේ ඉඳගෙන මොනවද බලන්නේ කියලා. භවනා කරනවා කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ ඒ තියෙන ප්‍රශ්නයක් මතු වුණොත් ඒක අහන්න කවුලුවක් දොරක් නාලිකාවක් තියෙන්න ඕනේ. ඉතින් එහෙම නැත්නම් අපිට මේක ගොඩ එන්න බෑ. මොකද මේ භාවනාව කියන එකට නෙවෙයි ලෝකය හැදිලා තියෙන්නේ. ලෝකය හැදිලා තියෙන්නේ කාමයට. එනිසා අපි භාවනාවට ගිය ගමන් මෙන්න මේ පැති වලින් අපට ආධාර උපකරණ ලැබුණොත් තනියම යන්න පුළුවන් ගමනක් නෙවෙයි. ඉතින් ඒ නිසා අපි හැම වැඩමුළුවකම මේ වගේ ඒ අනුග්‍රහ පුළුවන් ප්‍රමාණයෙන් කරනවා. ඒකට අපේ දෛනික කාලසටහනේ හැමදාම ධර්ම දේශනා පැයක් අපි වෙන් කරලා තියෙනවා. ඉතින් අපි මේ 123 වෙනි වැඩමුළුවේ වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාවට මේ රැස් වුණේ. ඉතින් ඒ සඳහා අපි මාතුකා ගන්න පුළුවන් ප්‍රභව රාශියක් තියෙනවා. නමුත් අපි චාරිත්‍රාක් වශයෙන් ඉස්සරණවනේ කරන්නේ කෙලිම සරුවච්චන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක්ම අරගෙන ඒවට කියන අපි ශ්‍රීමුක දේශනා කියලා. ඒ ශ්‍රීමුක දේශනාවක් අරගෙන ඒවා අපේ භාවනාවට, සීල ශික්ෂාවට, සමාධි ශික්ෂාවට, ප්‍රඥා ශික්ෂාවට අපි ආධාර වෙන හැටි තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ නිසා අපිට හැම සූත්‍රයක්ම ගන්න බෑ. අපිට සූත්‍ර ගණ්ඩ වෙන්නේ මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවට ඉඩ දෙන අංග සම්පූර්ණ රූප සූත්‍රය තමයි ගන්න පුළුවන් වෙන්නේ. පොඩි පොඩි වැඩ ගත්තාම අපිට දේශනා මාලාව අංග සම්පූර්ණ වෙන්නේ. ඉතින් ඒ අනුව යෝජනා වෙච්ච එකක් තමයි මේ දසුත්තර සූත්‍රය. ඒක සුවිශේෂී සූත්‍රයක් එක පැත්තකින්. ඒ මොකද 45 අවුරුද්දක් සරුවච්චන් වහන්සේ ඒ ඒ තැන් වලට ගම්නියංගම් වලට යමින් පුද්ගලයන් සහ පිරිස සමුවෙම මාතෘකා සපයා දෙමින් සපයා ගනිමින් කරන ලද මේ සියලු දේශනා ඒ එවකට අවුරුදු 2400කට ඉස්සෙල්ලා මොන්නම ක්‍රමයක්වත් තිබුණේ නෑ මේවා පිඩු කරන්න. ගොනු කරන්න. ඒක හිතා ගන්න බැරි යුගයක්. නමුත් ඒ අවුරුදු 45 යනකොට අවස්ථා දෙකකදී පෙනී ගියා මේක ගලක වැපුරුවා වගේ කිරි කලයක් බිම හැලුණා වගේ ගලන හෝ ගාලා කොහොමද මේක ගොනු කරන්න කියලා. ඒක අවස්ථා දෙකකට වෙලා තියෙනවා. එකක් තමයි පූර්ව බුද්ධ ශාසනය කියලා එකක් තියෙනවා. පළවෙනි අවුරුදු 20. ඒ අවුරුදු 20 දී සරුවචනසේ ගස්සට ගල් යට හිටියේ. ගෝලෙ හැදුවේ නැහැ. විනයක් තිබුණේ නැහැ. ආචාර්ය પરම්පරාවක් තිබුණේ නැහැ. එන්නෙම පිං ඇති ඇත්තෝ මේක අනිත්‍යයි දුක්ඛයි කියපු ගමන් ඒගොල්ලෝ නිවන් දකිනවා. එච්චරයි. ආයේ මේ පන්ති පාදාන් තියන්න ඕනේ නැහැ සිල් ගණන් කියන්න ඕනේ නැහැ වේවැලක් තියන පිටිපස්සෙන් ගහන්න කවුරුත් ඕනේ නැහැ කමටහන් සුද්ධ කරන්න ඕන ගමන් නැහැ කුශාග්‍ර බුද්ධිමත් කට්ටිය නමුත් පස්චිම බුද්ධ ශාසනය වෙනකොට සරුවචන් වහන්සේ සීනාසන පිළිගන්න පටන් අරගත්තා. එක තැනක ඉඳලා පිරිසට බණ කියන්න පටන් අරගත්තා. ආචාර්ය પરම්පරාව හැදෙන්න පටන් අරගත්තා. ඒ අනුව ගෝල පිරිස හදන්න පටන් අරගත්තා. ත්‍රිපිටකේ කටපාඩම් කරන්න පටන් අරගත්තා. එතනදී මේ සාරිපුත්‍ර ස්වාමීන් කතා කරලා කිව්ව සරුවචන් වහන්සේට ස්වාමීන් වහන්සේ දැන් ඉතින් පිරිස වැඩි. ඒ නිසා පිරිසට නීතියක් ආචාර පද්ධතියක් ව්‍යවස්ථාවක් හදන්න ඕනේ කියලා. ඒ කියන්නේ සාරිපුත්‍ර සාංශයට තේනවා මේ එන ඔක්කොමලා පිනට ලැබි වෙලා නිවන හොයන එන කට්ටිය නෙවෙයි. ගෙවල් දොරවල් වල ඉන්න බැරි නිසා, කණ්ඩ නැති නිසා, নানা ආකාර ප්‍රශ්න නිසා මේකට එන්න පටන් ගන්නවා. සරුවචනසේ එකක්වත් බැලුවේ නැහැ. සාරිපුත්‍ර සාංශ කියවලක සාරිපුත්‍ර ඔය කතා කරන ප්‍රශ්නේ ශ්‍රාවක සාධාරණ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක සරුවචන වාචිත විතරයි තේරෙන්නේ. සරුවචනසේ තේරෙන දවසේ කරයි. ඕක ශ්‍රාවකයන්ට තේරෙන්නේ නැහැ කියලා පස්සේ සරුවචනසේ විනය නීති බලන්න පටන් ගත්තා. විනීජ පටන් ගත්තේ පළවෙනි තේරුණා එදා සමාජයේට මේක ඉස්සරහට විශාල පිරිසකින් වැඩ ගන්නවා. ඒ පිරිසට ආචාර පද්ධතියක්, ව්‍යවස්ථාවක්, නීතියක් ඒකට කියනවා ඥාන ප්‍රස්ථාන කියලා. ඥානෙ කොඩු කරන්න ඕනේ කියලා. ඒකද ඉස්සරම වෙච්ච කෙනා තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. නමුත් සාරිපුත්‍ර ස්වාමීන්ගේ මේ පටන් ගැනීම නිසා විනයට උපාලි මහරතන් වහන්සේ ප්‍රධාන තැන ගත්තා. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශේ නිතරම උත්සාහ කරා මේ ਸਰුවචනාංශයේ එතන මෙතන කරන දේශනා එක ගොනු කරන්න එකේ වුණා දෙකේ වුණා තුනේ වුණා 11ට යනකම් 10ට යනකම් මේ දසුත්තර සූත්‍රය ගොනු කරලා තියෙනවා. මේ දසුත්තර සූත්‍රයේ තියෙන 32 වෙනි සූත්‍රයට දීගණිකයි 31 වෙනි සූත්‍රය වෙනවා සංගීති සූත්‍රය කියලා එකතු වෙලා ඒ සූත්‍ර අහපු ඔක්කොම එක ශාලාවකට එකතු වෙලා අපි නැවතුමික සාකච්ඡා කරමු මේ මේ සූත්‍ර දිගේවුවා මේ මේ සූත්‍ර මධ්‍යමයි මේවා කෙටි මේවා පුංචි කාරණා මේවා දෙකේ කාරණා මේවා තුනේ කාරණා හතරේ කාරණා කියලා අස්සනු නෙලලා මේ grade 1 grade 2 grade 3 තෝරනවා වගේ රබර් කිරි කපලා RSS 1 RSS 2 RSS 3 කියලා කිරි රොටි හදන අන්නේ වගේ කරන්න පටන් ගත්තා. ඉතින් ඒකෙදි ඒ සාරිපුත්‍ර ස්වාමීන් විතර ධර්ම සේනාධිපති වෙච්ච ඒ වගේම එදා භාවනා කරන්න ඇවිල්ලා නිවන් දකින්න කටයුතු කරන අයට අම්මා තමන්ගේ තනෙන් කිරි දෙන්න වගේ ආධුනිකයන්ට උදව් කරපු කවුරක්වත් ඉඳලා නැහැ. ඒ නිසා උන්වහන්සේට තේරුණා මේ තොරතුරු තිබුණට හැමෝටම මේක පාවිච්චි කරන්න බෑ. ඒක දෙන්න ඕනේ ආදුනිකයට මේ ටික දෙන්න ඕනේ, මධ්‍යස්ථයට මේ ටික දෙන්න ඕනේ, ප්‍රවීණයට මේ ටික දෙන්න ඕනේ කියන එක කවුරුත් හිතලා තිබුණේ ඒ නිසා සාරිපුත්‍ර සංසය අවස්ථා දෙකක් කරන් තියෙන ඔබරුවක් යනාචි වැඩ ඉන්න කාලෙම මේ ඥාණය ගොනු කරා. ඥාන ප්‍රස්ථාන, ඥාන විභාග කියන වචන දෙක තියෙනවා. අද දර්ශන විද්‍යාවේ ඉහළම මාතෘකා දෙකක් තමයි එපිස්ටමොලොජි එහෙම නැත්නම් මේ ඥාන ප්‍රස්ථාන කියන එක. ඉතින් ඒ කටයුත්ත කරලා තිය කරන්න හේතුව ਸਰුවචනාංශේ පිරිනවම් පාන්න ඉස්සලා සාරිපුත්‍ර සාංශේ පිරිනවම් පෑවා. ඒකෝට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ කරව ප්‍රයත්නේ වැරදි නම් ਸਰුවචනාංශයට අවස්ථාවක් ලැබෙනවා සාරිපුත්‍රව කරන්න යන්න එපා. ඕක ඔයාට විශයක් නෙවෙයි මගේ විශය කියලා කියනවා විනයට කිව්වා සාරිපුත්‍ර සාරිපුත්‍රයන්වහන්සේ. මේ ගොනු කරන වෙලාවේ කිව්වේ නැහැ. ඊට පස්සේ ඇත්තටම කියනවනම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එදා තුණු සංඝ සමාජයේ ප්‍රශ්නවලදී සර්වචනාංශයට මෙහි මේ යටතේ ඒ කරලා තියෙන සේවාවල් බලනකොට පේනවා මේ රහත් වෙලත් Tamange වැඩ ඉවර කරලත් උන්වහන්සේලා අපි වගේ මේ පස්චිම ජනතාව වෙනුවෙන් දරලා තියෙන දුක්කඳ ඒක මේ අඬ අඬා තමයි කියවලා තියෙන්නේ. ඒ තරමටම දුක් අරගෙන තමයි අපි දක්වා මේ ශාසනයක් අද ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි මේ දසුත්තර සූත්‍රය කතා කරනකොට මේක සරුවච්ඥ දේශනයක් නන් නෙවෙයි. හැබැයි සරුවච්ඥ දේශන අරගෙන පෙළගස්සලා තිනවා ප්‍රස්ථාර ඇඳලා කොටු දාලා වගු හදලා එකේ කාරණා 10යි, දෙකේ කාරණා 10යි, තුනේ කාරණා 10යි. දැන් අපි ඉන්නේ පහේ කාරණා සාකච්ඡා කරන තැනක. ඉතින් මේක ගැන හොඳට මෑත කාලේදී කතා කරපු කෙනෙක් තමයි ඔය යක්කඩුවේ පඥාරාම හඳුනන. ඒ ශාන්සිට ඕන වුණා මේ අර්ථකතනයක් සරුවචනසී කියපු දේවල් වලට දේශනා කරපු දේවල් වලට කවුරු හරි මේ තේරවාදය පිළිබඳ අදහසක් ඇතුව මේක කියලා දෙන්න. මොකද සරුවචන දේශනාව ගැඹුරුයි. ඉතින් ඒ ශාන්සිට උත්සාහ කරා ධර්ම සංගායනාවක් කරා. අසාර්ථක වුණා. ඒ ශාන්සිට පුද්ගලිකව ලිව්ව පුළුවන් තරම් මේ උන්වහන්සේගේ විද්‍යෝදේ විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන් පුළුවන් තරම් ලිව්වා. නමුත් ඉවර කරගන්න හම්බුන්නේ සමන්නේසනා සහිත සංගිබණ කියලා පොතක් තියෙනවා අරගෙන කියවන්න පුළුවන් මජ්ක්‍ධිම නිකාය පිළිබඳව පුදුමාකාර විදියට කතන්දර කියලා දෙන්නා වගේ මේ ගැඹුරු බණ කියලා දීලා තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ ලියනවා මට ਸਰවචන් වහන්සේ පිළිබඳ මෙච්චර සද්ධාාවක් තියෙනවා. ඒ නිසා මම හැම වෙලාවෙම වාජනයක් කරන හොදලා ඒකට සූඳ මල් තියලා ਸਰවචන් වහන්සේට මම මේක ආසනයේ තියලා වඳිනවා. වඳිනකොට තනි මලක් ආසනයේ පැත්තකින් තියෙනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. සාරිපුත්‍ර සාංශේ නොහිටියා නම් අපිට මේවා ලැබෙන්නේ නැහැ. ඒක කවුරු ගොනු කෙරුවෙත් නැහැ. වටිනාකම තේරුම් ගත්තෙත් නැහැ. ආනන්ද සාංශේ උත්සාහයක් කරා. උපාලි සාංශේ උත්සාහයක් කරා. ඒත් මේකෙදි පේනවා උන්වහන්සේ ගත්ත උත්සාහය අපිට අද දැනුම ගන්නත් බෑ. දැනුම සංග්‍රහ කරනවා කියන વિષය අපිට අදාළ නැති තරමටම උසස් බ්‍රහ්ම විශයක් වෙලා තියෙනවා. නමුත් සාරිපුත්‍ර සාංශේක පිටමට බස්සලා තේරුම් ගන්න උත්සාහ කළා තියෙනවා. ඉතින් අපිට මේ පාන් ගණන් යනවා, ඩොලර් එක ගණන් යනවා, පපුව දනවා, බඩ දනවා කියන ප්‍රශ්නත් එක්ක මේව කරන්න බෑ. අපි ඒව පොඩ්ඩකට පැත්තකට තියන්න ඕනේ. මේව කාටවත් තියෙන ප්‍රශ්න. ඌවර කතා කරන්න වෙලාව ගන්න එපා. ගත්තොත් අපිට මේ වැඩක් කරන්න හම්බ වෙන්නේ නැහැ. කාටද ප්‍රශ්න නැත්තේ? ඒ නිසා සාසනයකට බැස්සට පස්සේ අඳාවෝ ගන්න එපා, චර්චුරු ගන්න එපා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේදා එදා ඒ ਸਰුවච්ච දේශිත දේ ගොනුවක් නැතුව ඉදිරිපත් කරා නම් මෙලහට මාළේ කැඩිලා මුතු ඇට විසිරුණා වගේ හොයන්න හම්බ වෙන්නේ නැහැ. ඒ මුතු ඇට ටික ලස්සන මාළේකට අමුණලා බඩතුලේ ගහගෙන ඇවිල්ලා මෙන්න මේක දාගනින්න කියලා අපිට දෙන්න ඒ සාරිපුත්‍ර ස්වාමීන් කවුද මේ දැනුව දුන්නේ? කවුරක්වත් දීලා නැහැ. උන්වහන්සේ ඒක සඳහා කරපු විනය පිළිබඳ කරව ප්‍රකාශය සරුවචන ප්‍රතික්ෂේප කළා තියෙනවා. බෑ ඔක සාරිපුත්ත ඔයාලට තේරෙන්නේ නැහැ ඒක සරුවච්ච විශයක් කියලා. නමුත් මේක දිහා බලනකොට පේනවා ඒ උන්වහන්සේ අහන හැම ප්‍රශ්නයක්ම ඒ ප්‍රශ්නේ අහන්නත් පුළුවන් උන්වහන්සේට විතරයි. උත්තරයක් දීපුවාම ඒ උත්තරේ දෙන්න පුළුවන් උන්වහන්සේට විතරයි. ඒ නිසා ඒ හරියටම ප්‍රහෙලිකාවක් විසඳන වෙලාව වගේ jigsaw puzzle එක කෑල්ල හරියට එතෙන්ට දානවා වගේ ඒ ටික කරන්න පුළුවන් දැනුම නිසා උන්වහන්සේ අග්‍ර ශ්‍රාවකයන් අතරත් ප්‍රසිද්ධ වෙලා තිනවා ධර්ම සේනාධිපති බවටපත් වෙලා තියෙනවා. ඒ නිසා මේ දසුත්තර සූත්‍රය පිටු කළොත් ඒකේ 84000ක් ධර්මස්කන්ධේ ගොනු වෙලා තියෙනවා කියලා අරස්සාකාරියෝ කියන්න පුළුවන්. හැබැයි අපිට අවුරුද්දක් ගිහිලා තියෙනවා මෙතෙන්ට එන්න. එතකන් අපි කෙරුවේ එකේ පොත, දෙකේ පොත, තුනේ පොත, හතර පොත ඉවර කරලා මේ පහේ පොත ඉදිරිපත් කරන වෙලාවක්. ඒ නිසා මේක දැනගත්තයි කියලා අපි ත්‍රිපිටකේ දැනගත්ත කියලා හෝ අංග සම්පූර්ණ විෂයක් අපිට දැනගන්න අමාරුයි. නමුත් උත්සාහ කරනවා මම ඒ ඒ ධර්මදේශනාව අනික් ධර්මදේශනාවෙන් ස්වාධීනව තනියම හිට ගන්න පුළුවන්. ඒ කියන්නේ අද බණ අහන කෙනාට අද බණ අහනකේ පොරොදෙනක් වෙන විදිහට සම්බන්ධ කරලා ඒක පුළුවන් තරම් අනිත් දවසේ ධර්මයට සම්බන්ධ කරලා මල් මාලයක් ගොතන්න වගේ එහෙම නැත්නම් කියනවනම් ගොනුවක් ඇති කරලා විදිහට කටයුතු කරන්න උත්සාහ කරනවා. එතකොට අපිට තේරෙන පටන් ගන්නවා මේ බණ අහනවත් බණ කියනවත් අපිට මේක ලැබෙන්නත් වෙන හේතුවක් නැහැ පුබ්බේච කත පුඤ්ඤතා කියලා පෙර කළ බින පමණයි. ඒකෙන් අදහස් කරන්න තියෙන්නේ අපි මෙවැනි උර දීලා ලය දීලා මේ කටයුතු කරන්නේ පුංචි වැඩකට නෙවෙයි. අපිට මේක නිකන් ඉන්න බැරුවට එහෙම නැතුව gedare වහලේ තෙමෙනවට නෙමෙයි මෙහි ඉන්නේ. මෙතෙන් එන්නේ ඒ කටයුතු දන්න කෙනෙක්. ඒ නිසා අපි ඒකට තරම් වෙන විදියට සීලක පිළිතලා ඒකට තරම් වෙන විදියට කන යොමාගෙන නැත හිත යනමාගෙන බණහන්න ඕනේ. ඒ වගේම පැහැදිලිකමක් තියෙනවනේ ඒ ඒ කාරණාව ඉදිරිපත් කරලා විසුදු විස්තර කරගන්න ඕනේ. අපිට වෙලා තියෙන අපිට එල්ලෙට කතා කරන්න තේරෙන්නේ අපිට ඕනේ කවදාකවත් ඕනේ ප්‍රශ්නේ අහන්න තේරෙන්නේ කවුරුට ඇහුවට පස්සේ ඒකට උත්තරයක් දෙන්න තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි අතට sannivedana වෙන්නේ. ඒ නිසා sannivedana දැනුම තිබිලා බෑ. ඥාන ප්‍රස්ථානයක් අවශ්‍යයි. ඒකට ඥාන විභාගයක් අවශ්‍යයි. ඒ නිසා ඒකට භාෂාව හසුරවන්න ඕනේ. ඒක මේ කිසිම විශ්වවිද්‍යාලයක උගන්වනවා මම දැකලා නැහැ. ඒ උගන්වන දේවල් තියෙන්නේ ආර්ථික ලාභයට උගන්වන දේවල්, දේශපාලන ලාභයට උගන්වන දේවල්, සමාජික ලාභයට උගන්වන දේවල්. ඒ එක්කෙනෙක් ගාව සීලෙ නැහැ. එක්කෙනෙක් ගාව සුතමේ ඥානෙ නැහැ. තියෙනවා ඒ විෂයන් වලට. එක්කෙනෙකුට අක ප්‍රශ්න කාම උත්තර දෙන්න තේරෙන්නේ නැහැ. මොකද ඒකෙන් වාසි ලබා ගන්න යන්නේ. නමුත් මේකේ එහෙම එකක් නැහැ. මේකේ ලාභ සත්කාර වලට කරන වැඩක් නෙවෙයි. ඒක නිසා මේ මෙතෙක් වේලා මේ දේශනාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා මම මේ කතා කරපු විනාඩි කීපේ පුරාවටම කියපු දේවල්ට එක වචනය කියන්නේ ධර්ම ගෞරවය. මේක පොල් ගාන ගමන් කරන්න බෑ. වෙන වැඩක් කරන ගමන් කරන්න බෑ. මේකට ඒ සඳහාම කැප වෙන්න ඕනේ. ඒ කැපවීමම නිවනක් කියලා හිතා ගන්න. අපිට පුළුවන් වුණා සුදුරු දියනගෙන කොටයක් උඩ ඉඳගෙන මේ බණ අහන්න කියලා කියන්නේ ඒක පෙරපිනක්. ඒක පෙරපින් කරපු නිසා ඒක නිසා මේකෙත් අන්‍ය විහිිත නොවි ඒ ටික වෙනවනම් ධර්මයේ මහාස්කමක්ම තමයි. නමුත් අපි ඒකට කරන මේ ගෞ ඒ ධර්ම ගෞරවය දැන් එnde එnde එnde එnde පිරිහෙන ගතියක් පේන්න තියෙනවා. විශ්වදානාලා ධර්මයට යනවා වෙනුවට අර වැඩ මේ වැඩ කරන ගමන් බනහන්න යනවා කියන එක නරක නෑ නිකන් වෙන මයිකල් ජැක්සන් දෙවියන් සින්දු අහනට වඩා බනහන එක හොඳයි. නමුත් ඒක කරනකොට මතක තියාගන්න ධර්මයේ පිහිටන්න නම් දෝතිම් අල්ලන්න. වමතින් අල්ලන්න එපා. විශේෂයෙන්ම මේ වචනේ සාර්ථකයි මේ වචනේ ඇත්තයි නේවාචික භාවනා කරන අයට. මොකද හැම කෙනාම දන්නවා අපිට අවස්ථාව ලැබෙන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා. ඉතින් ඒක නිසා ආයේ ධර්ම දේශනාවේදී මුලින් කරන මේ අනුග්‍රහිත පිළිබඳව ශිෂ්‍යම සුත අනුග්‍රහිත පිළිබඳව මේ పూర్විකාව හැම වැඩමුළුවකදී මම මුලින් මතක් කරලා තියෙනවා. අදත් මතක් කරන්නේ අද ඉඳලා මේ යන වැඩමුළුව පුරාවට අපි ධර්මයකට අහුම්කම් දෙනවා නම් ඒ ධර්මය વિશેයි අපි පිහිටන ආකාරයෙන් ඒකට අපි තරම් වෙන ආකාරයෙන් අපේ ධර්ම ගෞරවය වැටෙනවා. ඒ මොකද එවැනි අනුග්‍රහයක් සුතානුග්‍රහිතකින් තොරව මේ බණ මේ මේ වැඩමුළුව ගෙනියන්න බෑ. ඒ වගේම කොච්චර ධර්ම දැනුම තියෙන කෙනෙක් හිටියත් මේ ස්වභාවේ ඒ හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ ඒක නැවත ඇහුවයි කියලා වැඩි වෙන්නේ නැහැ. සරුවච්චන් වහන්සේත් බණ අහලා තියෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම ඒ දෝතිම්ම අහන්න, සද්ධාවෙන් අහන්න, අහලා බලන්න ඕනේ මේක නිකන් නම්බුවට ගෞරවයට PhD එකට ඩිප්ලෝමා එකකට ඉගෙන ගන්නව නෙවෙයි තමන් කරන භාවනාවට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඒව නැතිව සාරිපුත්‍ර සාංශ අපිට උගන්වන්නේ නැහැ. මෙතන සාරිපුත්‍ර සාංශේ මාතුකාවට නංවා ගැනීම සඳහා ප්‍රශ්නයක් නගනවා. "කතමේ පංච ධම්මා හාන භාග්‍ය." අපි මේ වැඩ කරගෙන යනකොට මේ සැදී පැහැදී සීලක ඉඳගෙන බණ භාවනා කරමින් යනකොට අපි පරිහානියට ලක් වෙන ධර්ම පහක් තියෙනවා. අපි දැනගන්න ඕනේ. පරිහානියටපත් වෙන ධර්ම දන්නේ නැතුව වැඩ කරනකොට නොදැන හිටපු නිසා මගෙන් වැරදුනා කියලා පරිහානිය අඩුවක් වෙන්නේ ඒ නිසා අනිවාර්යයෙන්ම ඒක දැනගෙන තියෙනවා. මොකද අපි ආදුනිකයෝ නෙවෙයි අපි වැඩමුළුවකට ගත කරන කට්ටිය. අප කප වෙලා හොයාගත්ත වෙලාවක්. ඒ නිසා මේ හාන භාගීය ධර්ම පහ දන්නේ නැත්නම් යම් කිසි කෙනෙක් ඒ කෙනාට අනිකුත් සියලුම අංග කරුණු සම්පූර්ණ වුණත් හිස්තින් ගෙදර යන්න වෙනවා. කිසිම ලාභයක් ලබන්න බෑ. මොකද දතයුතු බුදුහාරිපුත් ආදී මහා ස්වාමීන් වහන්සේලා කියපු පරිහානියට හේතු වෙන දේවල් Taman තුලින් සිද්ධ වෙනවා නම් ඒක පල්ල නැති මල්ලකට අමුන් යට පුරවන්න හදනවා වගේ. කොච්චර පෙරෙවත් අඩිය නැත්තම් මල්ලේ දාන්න දාන්න ඒක අහක යනවා. අනේ හාන භාගීය ධර්ම ඇහෙනකොට තේරෙනකොට හිත රිදෙනවා. අනේ මම මෙච්චර කල් මේක දන්නේ නැතුව කරලා තියෙන්නේ මගේ අතිමුත් මේ මේ අඩුපාඩු වෙලා තියෙනවා ඒකනේ අපිට මෙච්චර භාවනා කරන්න වෙන්නේ ඒකනේ අපිට මෙච්චර බණ ඇහුවට මතක නැති වෙන්නේ ඒකනේ අපිට මෙච්චර භාවනා කරලා හරියන්නේ නැත්තේ කියලා මෙතන පෙන්නන්නේ ශාරිපුත්‍ර සාංශය පෙන්නන්නේ ශ්‍රද්ධාව පිළිබඳ ප්‍රභේද පහ දැන් මෙතන ඉන්න එක්කෙනෙකුට ශ්‍රද්ධාව නැහැ කියලා කියන්න බෑනේ ඒ දන්නවනේ මෙතෙන්ට එන්න කොච්චර අමාරුද කියලා නමුත් දැන් මේ පහේම පේනවා මේ මේ මේ තැන් වල අපේ අඩුපාඩු තියෙනවා. අපේ මේ පල්ල නැති මල්ලකට තමයි මොංගට පුරවලා තියෙන්නේ. ඉතින් ඒක ගලනවා. ඒක නිකන් යටින් ගලනවා. ඒක නිසා අපි එක එක තේරුම් අරගෙන ඒක තේරෙනකොට හිත රිදෙනවා නම් ඇත්ත. නමුත් මේ හිත රිදෙන එක මරණ මොහොතදී වෙන්නේ නැතුව වයසට ගියාට පස්සේ වෙන්නේ නැතුව ලෙඩ ඇඳේදී වෙන්නේ නැතුව කරගන්න පිළියම් කරගන්න පුළුවන් වෙලාවේ හම්බ වෙච්ච එක ඒක තමයි අපි අපිට තියෙන කාල සම්පත්තිය. අවස්ථාවේ සම්පක්ෂණ සම්පත්තිය කියන්නේ. ඒ නිසා මේ අනෙකුත් ශාසනවල වගේ අපේ ශාසනෙත් ඉතා වැදගත් තැනක් ගන්නවා සද්ධාව. අපි හිතන්නේ අපේ බුදුහාමර ප්‍රඥාවන්තයි අපේ බුදුහාමර කරුණාවන්තයි ඒ නිසා අපි අනික් ආගම් කරන්නේ සද්ධාව දිගේ ඒ නිසා අපේ කර සද්ධාව ඕනේ නැහැ කියලා කාටවත් අයින් කරන්න බෑ මේක මේ චේතෝ කීල කියන නම කතමේ පංච ධම්මා හාන භාගියා ඇවැත්නි මොනවද මේ යෝගාවචරයක් විසින් දත යුතු පරිහානිකර ධර්ම පහ පංච චේතෝ කීලා මේ හිතේ තියෙන ඔලමුල ගති පහක් හිතුවක්කාර ගති පහක් කටු පහක් පෑරෙන ඉද්දෙන හීරෙන කරුණු පහක් තියෙනවා අන්නේ කරුණු පහට චේතෝ කීල කියලා කියනවා චේතෝ කීල කියලා කියන්නේ අපේ තියෙන ඔලොමොට්ටලකම් මේ මුරුදු දෙයක් ගන්න හදනකොට ඒක බෙල්ලෙමිරි කළා ගන්න ගියාම ඒක කරන්න බෑ ඒක දෝතින් ගන්න ඕනේ කරඬුවක් වඩම්මනවා වගේ බබෙක් වඩා ගන්නවා වගේ ගන්න ඕන වෙලාවේදී මේ මේ මස්කැලක් කණ්ඩ ගන්නකොට වගේ අරගෙන කරන්න බෑ අන්න ඒ වගේ ගත යුතු වෙලාවේදී පැවතිය යුතු ඇවතුම් එහෙම නැත්නම් අපේ තියෙන ධර්ම කෞරේ එහෙම නැත්නම් ඒ තියෙන මුතුමෙලෙක් ගතියේ අනිත් පැත්තට කියනවා චේතෝ කීල කියලා චේතෝ කියලා කියන්නේ නරක පැත්තනේ අපේ දින මේ ගැඹුරු සියුම් දෙයක් කරන්න ගියාම අපි කණ්ඩ හදනවා. ඒකේදී නිදර්ශනයක් වශයෙන් කියනවා නම් අර මේ කුණු වටේ කතාවේදී පෙන්නනවා ජාතක කතාවක් තමයි. ඒ මාලිගාවේ ඇතිවෙච්ච හදිසි කරදරයකදී ඊගාට රජ වෙන්න ඉන්න දරු පැටියා ආයම්ම අරගෙන පැනලා යනවා. පැනලා ගියාට පස්සේ යුද්ධේ හමාරුනාට පස්සේ බිසෝන්නාංශ කියනවා දරුවා මගේ කියලා. ඒකට ආයම්ම තමයි දරුවා බේරගත්තේ දරුවා රැක්කේ. ඊට පස්සේ විනිශ්චය කරන්න ගියාම ඉරක් ඇඳලා දරුවා මැදින් තියලා කියනවා අයිතිකාර අම්මට දරුවා ඇදලා ගන්නයි කියලා. ඉතින් අර දරුවා අයිති කිරීමේ අයිතිය තියෙනවනම් දරුවට මොනව වෙයිද කියලා දන්නේ කයින් හරි ඇදලා ඇදලා ගන්නවා. නියම අම්මට එහෙම කරන්න බෑ. අනේ වෙන අම්මා කෙනෙක් අතර ගියත් කමන්නේ මට දරුවයි කෑලි කරන්න බෑ කියලා. අන්නේ දරුවා උණු උණු ඉර උඩ තියලා අදින්න කිව්වට පස්සේ නියම අම්මට අදින්න බෑ. ඒතකොට ගන්නේ කවුද? පරාම්මා. දරුවා ගත්තා නම් එයා පරාම්මා. හැබැයි මේ නඩු විනිශ්චයකාර කියන්නේ ගන්න එක්ක නාටද දරුවා හම්බෙන්නේ නැද්ද කියලා. උනාට කතාව ඒක තමයි විශාලම ලෝකේ ඉන්න දාර්ශනිකයෙක් ඒක කතාවට දාලා කියලා තියෙනවා. ඉතින් අල්ලන ඇල්ලිල්ලෙන් පේනවා මේ ඛණ්ඩද ගන්නෙ සීනි හතරතර ගන්න කියලා. ඛණ්ඩ ගන්න මිනිහා චේතෝ කීල සහිතයි ඔලොමොලයි ඒක මේ මස් කැලක් ගන්නවා වගේ ගන්නේ. ඒකේ අනිත් පැත්තට කියනවා සද්ධාව කියලා. අනේ මට දරුවා නැති වුණත් කමන්නේ. ඒ අම්මා ගත්තත් කමන්නේ. මට මේ දරුවට අද කියලා කෑල්ලෙන් අදින්න බෑ. ඒකට එයා ඒ විනිශ්චයකාර දෙන තීන්දුවට විනිශ්චයකාර දෙන උපක්‍රමයේ ප්‍රතික්ෂේප කරනවා. මේ අදලා ගන්න බෑ මේ කීරි දරුවේ. ආන්නේ වගේ මේ ධර්මය ගන්නකොට ඒක ගන්නේ දේතපාන වාසි ලබන්නද? මාන්නකාරකම් කියන්නද? මමත් භාවනාකාරයෙක් කියලා පඬිතුකම් කතා කරන්නද? එහෙම නැත්නම් කෙලස් කපන්නද කියන එක ඔය කොල්ල කරන හැම වචනකින්ම අහුවෙනවා. හැම ක්‍රියාවකින්ම අහුවෙනවා. හැම හිතවිල්ලකින්ම අහුවෙනවා. ඒක නිසා අපි හැම වෙලාවෙම බලන්න ඕනේ ක්‍රියා කරනකොට මම මේ ක්‍රියා කරන්නේ අපි සමාජයත් එක්කනේ වැඩ කරන්නේ. වැඩ කරන අනිත් පක්ෂයට තේරෙනවද? නැත්නම් අනිත් පක්ෂයේ ආධාරයෙන් මට තේරෙනවද මම මේ කරන්න දන්නේ කුට්ටිය කඩා ගන්න. නැත්නම් තණ්හා මහාන චීටි වඩාන. ආන්නේ විදිහට බලනකොට එimhe කුට්ටිය කඩා ගන්න අදහසකින් තොරව මේ සාසනික සම්පත්තිය හසුරවන්න තියෙන මුරුදු උපකරණ තමයි සද්ධාව කියන්නේ. එහෙම නැහෙනේ අපි කඩා ගන්න හදනවා. මේ චේතෝ කීල ගැන කියන සද්ධාව යන්නේ පැත්තනේ. සද්ධාවේ නැතුව ඔලොමලකම මේකට කියන්නේ. අන්නේ ඔලොමලකම දැන් සාරිපුත්තු සංජය අපිට පහේ එක එක එක එක කියලා දෙනවා. මම ඉති බලාපොරොත්තු වෙනවා. වැඩමුළුවේ එක එක දවසේ මේ දීපු හඳුනාගීමට එක මේ සාරිපුත්‍ර සාංශය ඉදිරිපත් කරන ක්‍රමයට මේ එක එක චේතෝඛීලයක් නැත්නම් හිතේ තියෙන ඡණ්ඩවරස ගතියක් ගුරුසු ගතියක් කටු වගේ ගතියක් ඔලොමොල ගතියක් අපි තීන්දුව කරලා බලනවා අපි අතයතට දැනට පොඩ්ඩක් හරි එක තියෙනවද තීරණම් අපි මේ වැඩේ අපිට කරගෙන යන්න පහසු වෙන්න අපි ඒක දැනගෙන අයින් කරන්න ඕනේ. ඒකේ පළවෙනියම පෙන්නන්නේ සත්තරි කංකති. ඒ කියන්නේ ඉදවසෝ බික්කෝ සත්තරි කංකති බුදුහාමුදුරුවෝ පිළිබඳ සැකයක් තියෙනවා. සත්තරි කියලා කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ. සත්තරි කංකති කියලා කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව අපිට සැකයක් තියෙනවා. විචිකිච්ඡති. ඒක එහෙම වෙන්න පුළුවන්ද? මුළු gediya පිටින් මුළු හදින් බාර ගන්නව වෙනුවට විචිකිච්ඡාවක් අපිට තියෙනවා සත්තරි කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති විනිශ්චයක් නැහැ. වෙන ශාස්ත්‍රුන් වහන්සේලා අතර මුන්වහන්සේ තමයි පැහැදිලිවම කෙලවරටපත් වෙච්ච කෙලවරටපත් කරන්න පුළුවන් උත්තරමන් වහන්සේ කියලා විශ්වාසයක් නැහැ දෙකට දෙතෑවර වෙච්ච ගතිය අධිමුච්ඡනය කියලා කියන්නේ විශ්වසනීයත්වය පෙරදක්මක් නාදි මුච්චති කියලා කියන්නේ ඇති සමාජලාට බුදුහාමුදුරෝනේ කානිවල් එකට ගියාම පිච්චර් බලන්න ගියාම පාටි එකට ගියාම බුදුහාමුදුර පොඩක් පැත්තක තියලා උන්ට බඩ පුරවගෙන කාලා විල්ලල ආයෙ ටිකක් විවේක වෙනකොට ආයෙ බුදුහාමුදුර ගෙනත් තියාගන්නවා ඕන තැනක අන්න ඒ වගේ මේ බුදුහාමුදුරෝ පාවිච්චි කරන්නේ මේ කුලියර ගත්ත කෙනෙක් වගේ part time job එකට වගේ තියාගෙන ඉන්නවා වැඩ කරනවා. ඉතින් එහෙම කරන්නකොට වැඩිය හොඳ නොකර නිකන් ඉන්න. මොකද එහෙම විහිළු කරන්න ඕන උත්මයක් නෙවෙයි. බැරි නම් වමතින් අල්ලන්න එපා. අල්ලනවා නම් දෝතින් අල්ලපන්. නැත්තම් නිකන් හිටපන්. සර්පෙක් වාගේ. සර්පයා වලිගෙන් ඇල්ලුවා නම් කඳෙන් ඇල්ලුවා නම් කෑවා. අල්ලනවා නම් අල්ලපන් බෙල්ලෙන්. ඒ වගේ තමයි සරුවචනාංශයේ විශේෂ වැඩ කරනකොට ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියන හැම ගිහි ගෙදරකම බුදු පිළිමයක් තියා ඉන්නවා. බුදු පිළිම ළඟ ඉන්නවනම් බුදු කෙනෙකුට ගැරෙමිට හැසිරියන්. ඔය ගෙදවල් වල කරන මගුල් කටයුතු කරන්න එපා. එහෙමනම් ගෙදරක ගන්න එපා බුදු පිළිමයක්. ගත්තනම් ඊට බුදුගේ තියෙන කටයුතු කරෙන්න. උඹට ඕන බුදු කියලා උඹ බලයන් බුදුහාමුදුර කුසීට වඩා මණ්ඩ එපා. දැන් හන්දියක් හන්දියක් ගානේ බුදුහාමුදුරු ඉන්නවනේ. ඒ කියන මේ බස් එකේ එනකන් ඉන්නේ යන්න හැටලා උන්වහන්සේ ආපහු. ඉස්සර තිබුණේ අපේ ලොකු සාන්ති ඉන්න කාලේ කියන අරණ්‍ය සීනාසනේ එකකවත් බුදු පිළිම තිබිලා නැහැ. බුදු පිළිම තියෙන පපුවේ තමයි. භාවනා කරන එක නගේ පපුවේ. දැන් බලන්න බුදු පිළිමේ හෙලිවල ගෑණින්ගේ රූපයි අර විකිනෙන වෙන දෙයක් තියෙනවද කියලා පත්තරවල. එළුවලි ගෑණින්ගේ රූපේ බුදු පිළිමේ විතර විකිනෙන දෙයක් ලංකාවේ වෙන කොහෙවත් නැහැ. ඉවරෙකුත් නැහැ. හදනවා ඉවරෙකුත් නැහැ. අච්චු ගහන ඉවරෙකුත් නැහැ. අන්තිමට ඉවර වෙන්නේ කොහෙන්ද? කුණු කානුවකින් මස්සෝතණ්ඩ වට්ටක් අවතණ්ඩ අපි හිතනවා බොහොම අපේ දවසට බුදු පිළිම කීයක් අපි අච්චු ගහනවද? ඒක නම් හොඳයි වෙසක් කාලේට අච්චු ගහනවා. ඉවර වෙන්නේ කොහෙන්ද? ඒ නිසා අපි බුදුහාමසොත් එක්ක වැඩ කරනවා මේ 230 කරන්ට් එක නෙමෙයි 33000ත් එක්ක වැඩ කරනවා කියලා හිතා ගන්න. නිකන් ඉන්නවට ආවට ගියට අත ගන්න එපා. අත ගන්නවා නම් ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් දාලා අත ගන්නද නැත්නම් අත තියන්න එපා. ආදාහනයක් කරන්න වෙන්නේ නැහැ. ආදාහනය ඉබේම සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් එක්ක වැඩ කරනකොට ඒ එදිනෙදා මම මේ කතා කරන්නේ අපි සිංහල බෞද්ධයෝ නිසා අපි මේක පාච්චල් කරගෙන තියෙන හැටි. බුරුමේ මං හිටියේ අවුරුදු මාස 3යි අවුරුදු 3යි මාස 9ක් කිසිම දවසක පත්‍රයක බුදු පිළිම ගහන්න තානම්. අදාළ දෙයක් තිබුණොත් ඒක උඩින් අරන් තියන මිසක්ක මේ තැන් තැන් වලට දාගෙන මේ පොත කියනකොට පොත බුක්මාක් වලට ගන්න කවදාකවත් දෙන්නේ නැහැ. ඒ වගේම තමයි හෙලිවල ගෑණින්ගේ රූප දාන්න දෙන්නෙත් නෑ ඒ රටේ. දෙකම එකයි. ඉතින් මේවා පිළිබඳව අපිට අපිට ලෝකේ ජනමාධ්‍ය හදන්න බෑනේ. එහෙනම් අපිටත් මුස්ලිම් මිනිස්සු වගේ බාමීන් බුදු පිළිම විනාශ කෙරුවා වගේ මේවා විනාශ කරන්න අපිට ඕනකමකුත් නැහැ. කරුණාකල මතක තියෙන අපි භාවනා කරන පිරිසක්. ඒ නිසා අපි සරුවචනාංශත් එක්ක වැඩ කරනකොට ඒකට පේ වෙලා මේකට ගැළපෙන විදියට අපේ විහාරේ ලියලා තියෙන වාක්‍යයක් කුටියෙන් පිට වෙනකොට මං යන්නේ ජීවමාන බුදුරජාන් වහන්සේ ඉන්න තැනට කියන අදහසෙන් එතෙන්ට යන්න. එතෙන්ට ගිහිල්ලා ඒ බුදුහාමුදුර ඉස්සර කතා කරන්න එපා. ඒක ආර්ය තූෂ්ණීම් භාවයෙන් කටයුතු කරන්න. ගිනි පිටියක් ඕන ඒක කතා කරන්න. මේ ඉන්නේ බුදුහාමුදුර ඉස්සර අපිට කිව්වහම ඒ මනුස්සයාට ඒක සීලෙට සමාධියට ප්‍රඥාවට යම් ප්‍රමාණයකට සිහිය එළඹ ගන්න අප්‍රමාදේ වෙන්න කාරණාවක් වෙනවනේ. ඒ දේ කරන්නේ නැතුව අපි මේක වැරදියට පාවිච්චි කරන්න ගත්තොත් ඒකට කියනවා සත්තරි කංකති. බුද්ධ ජනසේ සංකේතවත් විදිහට හැම එකට වඩම්ම ගන්නවා. වඩම්මගෙන ඉතින් ඉස්සර තියෙන හරක් කපනවා. පාටි කනවා. දඟලනවා. ඇඳුමක් හරියට පිළිවෙලට ඇඳගෙන නැහැ. නැත්නම් ඇඳු ගඳින්නෙත් බුදුහාමුදුර ඉස්සරහින් ඉඳගෙන ගැලපෙන්නේ නැහැ. අද හැම ගේකම මම දැන මම මේවා කියන්නේ කියලා මම දන්නවා පැහැදිලිවම මේ උඟ දෙනකොට ප්‍රශ්නමත් වෙනවා. හැම ගේකම බුදු පිළිමයක් හදාගන්න. බුදු බුදු ගයක් හදාගන්න. ඉතින් ඊට පස්සේ ආන මේ බුදු පිළිමයක් තියාගත්තම බුදු පූජා දෙන්න ඕනේද? බුදු පූජා දෙනකොට ගාත මොනවද කියන්න ඕනේ? ඉතින් අනවශ්‍ය ප්‍රශ්නයක් නේ යන්නකෝ හැන්දෑවට බුදු පිළිම ගාට ගිහිල්ලා වැඳලා එන්නකෝ. බුදුහාමුදුර ගෙදෙට්ට වැඩම ගන්න වෙනවා. මම තාමත් කියනවා මම මේ කතා කරන්නේ ආචාර ධර්ම පිළිබඳව ලංකාවේ පවතින தත්ත්වේ. ඔය යෝගාවචරය වෙනකොට හොඳට මතක තියාගන්න කාටවත් උට උපදෙස් දෙන්න යන්න එපා. එයා කරගන්න දෙයක් කරගන්න හරින්න. නමුත් Taman දැනගන්න මම බුදුහාමසෝ කෙරේ මේ නිකන් සාමාන්‍ය බෞද්ධයා කරනා වගේ නෙමෙයි මම මේ තැදී පැහැදී භාවනා කරන කෙනෙක්. ਸਰුවඥ පිළිමයකට හෝ එහෙම නැත්නම් කියනනම් උද්දේශ පාරිභෝග මොනම පිළිමයකට හෝ වෙනකොට තමයි දැනගන්න එතෙන් ගියානේ පරිස්සම් වෙලා කටයුතු කරන්න. මේකෙන් බුදුහාමුදුර අපිට දෙන පණිවිඩය අප්‍රමාද වෙයලා. සම්පාදේ අප්‍රමාදේන බික්වේ සම්පාදේ. එහෙම නැතුව මේ එළුවල ගෑනු රූපයක් තියා බලනකොට ඇති වෙන හැඟුම් ගන්න බුදු පිළිමේ හෝ බුදු පිළිමේ ඇතුළත් වෙන හැඟුම් ගන්න අර එක ගන්න පාවිච්චි කරන්න යන්න එපා. අද ලංකාවේ වැඩියෙන්ම මුද්‍රට වෙන දෙක මම ඔය කතා කරේ. ඒක නිසා සත්තරි කංකති කියලා කියන්නේ මේ බුදුරජාණන්සේත් අනිත් අයලාගේ තරමට දාලා සලකන්න යන්න එපා. ඒ නිසා අපි බෞද්ධෙක් වෙනකොටම පළවෙනිම දේ තමයි බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සංඝං සරණං ගච්ඡාමි කියනකොටම ද්වේවාචික උපාසක කෙනෙක් වෙනවා. තපස්සු බල්ලුක දෙන්න එතන හිටියේ. සංඝං සරණං ගච්ඡාමි කියවට පස්සේ බෞද්ධෙක් වෙනවා. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් යේකේචි බුද්ධං සරණං ගතාසේනසේ නතේ ගමිස්සන්ති අපාය භූමි. බුදුන් සරණ ගිය කිසිම කෙනෙක් අපායට යන්නේ නැහැ කියලා. ඔය කියන්නේ බුද්ධ සනංගච්ඡාන් කියලා පපුවේ පච්ච කොටන කට්ටිය නෙමෙයි මේ කියන්නේ. චොප්පේ අයියත් පපුවේ පච්ච කොටනවා. බුද්ධ සනංගච්ඡාන් මෙතන බුදු පිළිමේ කොටා ගන්නවා. ඒ නෙමෙයි මේ කියන්නේ මේ බුදුහාමරෝ අදහනවා දෙවේලේ බුදුරජාණන්සේ පෙන්නපු ආදර්ශය දෙනවා ඒක හොඳටම සුදුස තමයි පූර්ණ කාර්ය භාවනා කරන එකන අපි ඉන්නේ අනුන්ගේ තැනක අපි කන්නේ අනුන්ගේ දෙයක් බුදියන්නේ අනුන්ගේ තැනක අඳින්නේ වෙනස් විදියකට වෙනස් ආකල්ප පවත්න්නේ මොකටද මේ අප්‍රමාදේ පවත්න්න මිස අද මේ වැඳුම් ලබා ගන්නවක්වත් නමුනාව ලබා ගන්නවත් නෙවෙයි ඒ නිසා ඉතාමත්ම වැදගත් බෞද්ධෙක් වෙනකොට මේ බුද්ධං සරණං ගච්ඡාමි කියන එක දැනගන්න එක ඒක පිළිබඳව මහසි ෂයිඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. ශරුවචන් වහන්සේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝයේ සංඝරත්නය කියලා ආර්ය පුද්ගලයෝ 8 දෙනෙක් සඳහන් කරනවා. ඒක ඔක්කොමලා දාන්නවා බුද්ධ සංඝ වන්දනාදි කියන. පළවෙනිම ආර්ය පුද්ගලයා තමයි මාර්ගස්ත පුද්ගලයා. දෙවෙනි පුද්ගලයා තමයි මාර්ග පලස්ත පුද්ගලයා. යේකේච බුද්ධං සරණං ගතාසේ බුදුන් සරණ ගිය ගමම එයා මාර්ගස්ත පුද්ගලෙක් වෙනවා ආර්ය පුද්ගලෙක් බාටපත් වෙනවා. එයාට වඳින්න කියනවා ආහුණෙය්‍යම් පාහුණෙය්‍යම් දක්ඛිනෙය්‍යම් අංජලිකරණියම් දුර සිට ගෙනත් දෙල වඳින්න වටිනවා පැදකුණු කරන්න වටිනවා වඳින්න වටිනවා බුදුන් සරණ ගිය මිනිස්සුෙකුට. ඉතින් පොඩි ළමයෙක් ගියාලු මල ගෙදරකට. ගියාට පස්සේ ඉතින් කට්ටිය මිනිහ ළඟ තියාන ආම්දෝ කිව්වලු හොඳයි කට්ටිය එනම් පන්සිල් සමාදන් වෙන්න নমස්කාරය කියන්නේ කියලා. එක එක්කත් කිව්වේ නැතිලු. ඉතින් පොඩි එකා කිව්වලු ඊට පස්සේ බුදු හාමුදුරුවෝ තනියම මේ නමෝතස කියලා සිල් අරගෙන ගෙදර ගියා පන්සලට ගියා කිව්වා. නිකන්නේ පන්සිල් දෙන්නේ. මේ ඉඳගන්න පන්තිල් නැගිටිනකොට නෑ. චාරිත්‍රයේ ලොකු ආමතුරු වටාත්තක් කරන රාජ්‍ය උත්සව වලට බන්තිල් දෙනවා. එක එක්කක් දන්නේ නැහැ. වැඩේ පටන් අරගන්න බන්තිල් දුන්න නැත්නම් හරිය නැහැ. নমස්කාරය කියන එක හරිය නැහැ. නමුත් මේ নমස්කාරය කියමනේ කෙනෙක් බෞද්ධයෙක් බවට පත් වෙනවා. පත් වෙච්ච හැම කෙනෙක්ම පළවෙනි ආර්යයන් වහන්සේ බවට පත් වෙනවා. කී දෙනෙකුට මතක තියනවාද? බත් කනකොට, වැසිකිලි කරකට කොට ගමනක් යනකොට කච කච කතා කර කර ඉන්න වෙලාවේ මම බුදුන් සරණ ගිය කෙනෙක් කියලා. ඉතින් ඒක උඩ තියෙනනේ මේ බුදුහාමුදුර සරණ ගිහිල්ලා පිස්සු කෙල්ල. අනිත් පැත්තෙන් බලන කාටද පුළුවන් පැවිදි අතරෙම බුදුන් සරණ ගියයි කියලා দমনය වෙලා සීල්වන්ත වෙලා ශික්ෂාගරුක වෙන්න අමාරුයි. කාටවත් පුළුවන් කමක් නැත්තේ. ඒ කියන්නේ මොකද්ද? අපි හැමෝටම හැදෙන්න කොනක් තියෙන. අපිට හැදෙන්න පුළුවන්. තව පොඩ්ඩක් පටිතද කරන්න පුළුවන්. අපි බුදුන් සරණ ගිය පිරිසක්. ඒත් මේ නිකන් මේ ආවට ගියාට නෙවෙයි අපි දැන් භාවනා කරන පිරිසක්. මෙහෙදි ගත කරන හැම චිත්තක්ෂණයකම කොච්චරක් බුදු සුවඳ වැඩි වැඩිද අපි ඉන්නේ. බුදුහාමුදුරුවෝ ඉස්සරහ හැසිරෙන විදියක් අපි ළඟ තියෙනවද පේන්න? අපි ඒකට එකිනෙකා එකිනෙකා දර්පණ තලයක් කරගන්න ඕනේ. නෝන මම ඇත්ත වෙන්නලා නම් මම මෙහෙම තමයි. නමුත් මේ වැඩේ කරනකොට බෑ. මේ වැඩේ කරනකොට අපි ඒකට එලඹ පෙලඹ වාසය කරන්න ඕනේ කියලා ඒ මම පළවෙනි පන්තියේ ආර්ය පුද්ගලෙක් බාට කොහොමඩක්පත් වෙලා ඉන්නේ. බුදුරජාණන්සේ සඳහන් කරන යම් කෙනෙක්ගේ බුද්ධ සරණ ගියා නම් උන්වහන්සේ ආයත ඒ උන්ද ආය අපායට යන්නේ නැහැ. නමුත් ඒක සලකන්නේ නැතුව මේ ඉන්න පිරිසෙන් කී දෙනෙක් අපායේදී ආය හම්බ වෙන්න පුළුවන් වේද කියලා මට නම් විශ්වාස නැහැ. ඒතර බුදුහාමුදුරන්ට මොකද වෙන්නේ? ওই කැබිනට් එක පිටින්ම යනවලු අපායේ එහෙත් තියනවලු කැබිනට්. ඒ කට්ටිය ඉන්නකන් ඒකටනේ පාස්කම් හොයාගන්නේ. අපි හිතන දීවර මාත්‍යංශය විතරයි යන්නේ අපායට කියලා. නෑ බුද්ධ ශාසන මාත්‍යංශයත් යනවා. ඉන්න කම්ම කරන්නේ ওই ටික තමයි. ඒ නිසා මේ භාවනා මේ පුළුවන් උඩ බලයට භාවනා වැඩමුළු වලට ගියාට හරියන්නේ ඒ සත්තරි කංකති කියන වචනය අපි ඊයට වැඩිය අද අදට වැඩිය හෙට මේ බණ අහන්න ඉස්සලට වැඩිය බණ ඇහුවට පස්සේ මේ කටයුතු වල යදනකොට තමයි අපි මේ ගිහිගේ අතහරිනවයි කියලා කියන්නේ බාපණයක් දානවයි කියලා කියන්නේ සුදුරෙද්දක් අඳිනවයි කියලා කියන්නේ පන්සිල් වලට අටසිල් ගන්නවයි කියන්නේ හාමුදුරුවෝ තට්ටේ වහන්නේ හාමුදුරුවෝ සිවුරු අඳින්නේ ඕක පෙන්වන්න තමයි. දකින්නකොටම සංකේතයක් එනවා මුන්ද බුද්ධ පුත්‍රයෙක්. මම අටසිල් සමාදන් වෙච්ච කෙනෙක්. ආන්න ඒ ටිකවත් රැක ගන්න බැරුව මේ අනේන දායකයෝ වාගේ සිල්ගත් වෙන කෙනෙක් වගේ හැතිරෙන පටන් අරගත්තොත් ඒ දායකයෝ මූණට කියලා ගහනවා එහෙම නැත්නම් සංඝයා වැරදි විදිහට හැතිරුණොත් බලන ඕන කෙනෙක් මූණට කියලා ගහනවා මහා ලෝකෝට චීවර ධාර වෙනවා ක්‍රියාකාරකම් වලින් සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුත් එක්ක වෙනසක් නැත්තේ. එතකොට ඒකට අපි කියනවා දල වශයෙන් සත්තරි කංකති බුදුරජාණන් වහන්සේ ඒ තරම්ම නම් උච්චර ගණන් ගන්න දෙයක් නෑ පුළුවන් වෙච්ච වෙලාවක බුද්ධන් සන්නං ගච්ඡාම කිව්වට ඒ හැම වෙලාවෙම ඕක තිබෙන්නේ නැතුව කමන්නේ අර හදිසියට සූරේ බැඳ ගන්නවා වගේ කරේ බැඳ ගන්න බුදුහාමුදුරුවෝ ඊට පස්සේ බැරි වුණාට පැත්තක තියලා පැත්ත පොඩ්ඩක් බිව්වට හරි මේ කෙනාට ප්‍රශ්නයක් නෑ ඒකේ බුදුහාමුදුරුවෝ කවදාහත් චෝදනා කරන්නේ ඔය ඕනේ මහාමුදුරු කෙනෙක් චෝදනා කරන්න බුදුහාමුදුරුවෝ ගාව යුව නෑ හැබැයි කියලා දීලා තියෙන ඔබලා වැඩ කරන 33000 කරන්ට් එකත් එක්ක වද්දා ගත්තට පස්සේ ආර්ය උපවාද කරලා බුදුචානන්සේ පටලවා ගත්තට පස්සේ ඉතින් ඊට පස්සේ අපායට ගියාට පස්සේ අහන්න එපා මේ ලෝදි වල සෙන්ටිග්‍රේඩ් අන්දක කීයක් තියනවද? ඇයි මේ කට යකට අඬු වලලා කටින් වක් කරනකොට පස්සපැත්තෙන් යන තරමේ සැරේව දාන්නේයි අනේ මං කරපු වැරද්ද මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා දැනගන්න ඕනේ බුදුන් සරණ යනවයි කියලා කියන්නේ වගකීමක්. සරණ ගිය මනුස්සයාට වදයක් දෙන්න නෙමෙයි මේ කරන්නේ. ඒකම සීපත් කර කර නැවත නැවත එළඹ සිටි සීයපත් කර ගන්න. ඒ වගේම තවත් ඒ සමාදන් වෙච්ච කට්ටිය දගෙනුනනේ මේ ඔක්කොමලා සුදු ඇඳකට ඉන්නේ. ඔක්කොමලා සිල් ගත්ත කට්ටිය කියලා ඒ දර්ශනය පවා ඇස් රෝග නතර කරනවා කියලා කියනවා. බුදුසන්නගේ පිරිසක් දකින්නකොටම සංඝ පිරිසක් දකිනකොටම සිල්ලෝතුන් දකිනකොටම ඇස් රෝග නතර වෙනවයි කියලා කියනවා. මොකද අපි මනාප ගතියක් තියෙනවා දුසිල්ලතේ දකින්නට සුසිල්ලතේ දකින්න. ඒකට තමන් අරගෙන ඉන්න මේ සමාජිකත්වයේ තියෙනවනේ එක්ක වටසිල් එක්ක දසසිල් එක්ක සාමනීර උපසම්පදා ඒක සීපත් කරගෙන පුළුවන් තරම් මතක තියාගෙන ඕනේ මේ පරියන්කේ ඉනකොට විතරක් නෙවෙයි සක්මනේ ඉනකොට විතරක් නෙවෙයි භාවනා මධ්‍යස්ථානයේ ඉනකොට විතරක් නෙවෙයි හැම වෙලාවකම බුදුහාමුදුරන් වහන්සේ කෙරෙහි අපි මේ තිබ්බ විශ්වාසය ඇඟ වෙන තාලයට දැන වෙන තාලයට සුවඳ විහිදෙන තාලට කටයුතු කරන්න පුළුවන් නම් ලංකාවේ ඔච්චර අපරාධ ওই වගේ නරක දේවල් වෙන්න බෑ. ලොකු සංසින්න කාලේ කියනවා උන්වහන්සේ 1901 ඉපදෙලා 1992 වෙනකන් ජීවත් වෙත් ඒ ඒ සත වර්ෂයේ උඟක් කල් හිටපු මිනිස්සෙක්. අවුරුදු 13 ඉඳි පැවිදි වෙලා උන්වහන්සේ 80 ගණන් වල කියනවා අනේ මෙච්චර බණ කියන යුගයක් සිංහල ඉතිහාසයේ කවදාකවත් තිබුණේ නැහැ කියලා. රේඩියෝ එකේ උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන. ටෙලිවිෂන් එකේ උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන. වෙසක් දවසක් 15ක දිනම දාන්න බැරි තරම් බණ තියෙනවා. ඒ රටේ අපරාධ දිහා බලන්න. මොකද්ද මේකේ පරහක් තියෙනවයි කියලා. බණත් අහනවා. බණත් නිතරම තියෙනවා. නමුත් පිළිපදින්නේ නැති ගතිය. පණ්ඩිත සාංශිනකොට කියනවා හොඳ හොඳ බණ කාර්යය පණ්ඩිත සාංශි. මේ කට්ටිය බන වාගේ මොනවදෝ කියනවා බුදුහාමර හිතෙන මොනවා කියයිද කියලා. ඒක පිළිහිටලා කරන්න ඕනේ කීටලා පිළිපදෙන්න ඕනේ. මච ඒක නිසා ඒක මතක තියාගෙන මේ එක්කෙනෙක්වත් අංග සම්පූර්ණ නිසා කියනවා නෙවෙයි. අපි මේ ගත්ත වරේ අපි මේ ගත්ත givisuma නැත්නම් මේ සමාදන්ව රකින්න සීලය පටන් ගන්නෙ බුද්ධ සරණං කියලා ඒකට අපි දවසේ කී මොහොතක එළඹ වාසය කරනවා. අපිට කී මොහොතක අපිට එහෙ බව මතක නැතුව මේ කුලල් කා ගන්න යනවාද පොරිදාපුවට පස්සේ මාළුව කා ගන්නවා වගේ එකිනෙකා රණ්ඩු සරුවල් කරනවාද හැම වෙලාවකම ඔය ਸਰුවචනාංශය පිළිබඳව සැකයක් තියෙනවා. නැත්නම් අනුන්ට පේන්නේ ඒ වගේ. ඊට පස්සේ ඒකේන හිතනද සීලයක පිහිටියා බුදුන් සන්න ගිලා සීලයක පිළිහිටියා නම් ඒ සීල්පද ඉහළට යන්න යන්න යන්න යන්න ඔක්කොම තියෙන පන්සිල් විතරමයි. ওই කොච්චර සීල්පද කෝටි සංවර සීල කිව්වත් පන්සිල්පද පහ විතරයි ඔකේ තියෙන්නේ. අර විස්තර සහිතව කියන එක තමයි වෙනසක් තියෙන්නේ. අන්න ඒ වැඩේ කරන්න බෑ. මේක මේ මේ සාරිපුත්‍ර සංසේ සඳහන් කරන යම් කිසි කෙනෙකුට සත්තරි කාංකති කියන විදිහට ਸਰවචනාංශයේ පිළිබඳව සැකයක් හෝ කුකුස් කරන ගතියක් හෝ විශ්වාසය නැති ගතියක් හෝ පහදින ගතියක් නැත්තම් එයා කරපු දේ දිගට කරගෙන යන්න බෑයි කියලා තියෙනවා. සමාදන් වෙච්ච සීලය දිගට රකින්න බෑ. ටික වේලාවක් යනකොට කැඩෙනවා. ඒක තේරෙන පටන් ගන්න මට ඇත්තටම ඕනකම තිබුණා ශිල්පදේ රකින්න. නමුත් දන්නේම නැහැ ශිල්පදේ කැඩිලා යනවයි කියලා. ඒ දේ වෙච්ච එකනට කවදාකවත් ඒ තමන් ආතප්පාය අනු අනුയോഗාය සත්‍ච්ඡාය පදානාය නචිත්තං නනමති ආතාප වීර්ය සඳහා හිත නැමෙන්නේ නැහැ. යා ඉක්මන කියනවා ඕක දැන් ඕනේ නැහැ. උදේ වදෙල්ලක් කරන දැන් ඕනේ නැහැ. එහෙම නැත්නම් මොනවාරි ප්‍රශ්නයක් ආපු ගමන් ශිල්පදේ පැත්තක දානවා. පැත්තක දාලා අර Taman ගත්ත ඒ වරය මේ දුහුරේ පැත්තකට දානවා. එයාට දිගට මේක ශිල්පදේ දිගට රැකගෙන යෑමේ දවසට ගත් එක දෙකකට දෙක ගත් එක තුනට කරගෙන යන්න බෑ. දැන් උංගෝ දෙනෙක් උදේ දානේ අරගෙන සිල් අරගන්නවා රැයට කවුනේ කොට සිල් පවර්ණේ කරනවා. බුදිවරුවට සිල් ගන්න. සමහර කට්ටිය දවල් දාන්නේ අරගෙන සිල් ගන්නේ පාන්දරම නැගිටින්න බෑපා ඌව කියලා හරියන්නේ නැහැ. ඉතින් වෙසක් දවස් නිසා සිල් ගණ්ඩත් ඕනේ. දවල් කාලා සිල් අරගන්න. ඊට පස්සේ දැන් දැය 3 වෙනකොට සිල් මුදලා. ඔය ගිලම්පස බොනවා. ගිලම්පස නැත්නම් මොනවාරි කනවා. ඉතින් මේ වගේ මේ සිල්පදයක් එක දිගට කරගෙන යන්න බැරි ඒක තරුවචන්සේ වෙන පැත්තකින් වෙනවා කෙලින්ම මොලේ නැතිකමයි කියන්නේ. සිල්ලාගෙන පුළුවන් ඉන්නේ ප්‍රඥාවන්තයාට විතරයි ප්‍රඥාව තියෙන්නේ සිල්වන්තයාට විතරයි. ඒ නිසා ගත්ත සිල්පදේ දිගට කරගෙන යන්න බැරි එයාට ਸਰුවචන්හන්සේ කෙරේ සැක තියෙනවා. ආතප්පාය අනුയോഗාය ඊට පස්සේ අපි ගන්නවනේ ශිල්පදයක් ගත්තට පස්සේ මෙන්න මේ ආචාර ධර්ම ටික රකින්න කියලා ඒක කරගෙන ඉන්න බෑ ඉඳපු ගමන් දන්නේම නෑ එක්ක සතෙක් මැරෙනවා එක්ක නැත්නම් හොරකමක් සිද්ධ වෙනවා එහෙම නැත්නම් කාමීත්‍යාචාරය සිද්ධ වෙනවා ඒව නන් නෙවෙයි හුඟක් වෙලාට සිද්ධ වෙන්නේ බොරු කේලම හිස් වචන පල්ස වචන ප්‍රධාන වශයෙන් වෙන්නේ සම්පප්පලාප. මේ සිල් අරගෙන කච කච ගන්න. මං කීප වතාවක් මතක් කරලා තියේ බුරුමේ ඉන්න වෙලාවේදී මේ බුරුම තාත්තා කෙනෙකුයි ඇමරිකන් අම්මා කෙනෙකුයි සම්බන්ධ වෙලා ඇති වෙච්චි අඩි 6ක විතර උපාතකම්ම කෙනෙක් ඇවිල්ලා හිටියා භාවනා කරන්න. එයාට සයිඩෝ කියලා දුන්නා මේ දසසිල් කියන්නේ මොනවද කියලා. මොකද මේ මිනිස්සුන්ට වැඩි දෙයක් කරගන්න බැරි නිසා සම්පප්පලාප ගැන කතා කරන දවසේ කිව්වා මේ සිල් රකින්න අය දන්නේ සතෙක් මැරුවත් හිස් වචන කතා කරුවත් දෙකම අපාගාමි අකුසල කර්ම. දැන් සතෙක් මරනකොට නම් තේරෙනවා මේක බරපතල අකුසලයක්. නමුත් මේ නිකමට කතා කරන එක අපාගාමි අකුසලයක් කියලා දන්නේ නැත්නම් අපි මේ කතා කිරීමෙන් කොච්චරක් බුදුහාමුදුරෝ සැක කරනවද? කොච්චරක් අපාගාමි අකුසල කර්ම කරනවද කියලා. ඊට පස්සේ කිව්වා රේඩියෝ එකට අහන එක සම්පප්පලාපයක් කිව්වා. ටෙලිවිෂන් බලන එක සම්පප්පලාපයක් කිව්වා. නවකතා කියවන එක සම්පප්පලාපයක් කිව්වා. චිත්‍ර කතා කියවන එක සම්පප්පලාපයක් කිව්වා. ඉතින් බැලින්නම් අලි කෙලියයි එදා මම කියලා බලනකොට කුණු බාල්දිය පුරෝල නවකතා තෝගයක් තිබ්බා. පණ්ඩිතාරාමේ කුණු බාල්දිය. මම එකක් තෝරගත්ත සංකේතෙට. පණ්ඩිතාරාමේ කුණු බාල්දියෙන් අසුලා ගන්නා ලදී. ඒ මොකද භාවනා කරනට හරි ගියේ නැත්නම් කාමරේට ගිහලා මොනවා නව කතාවක්වත් කියවන්න එපා අප්පා නැත්නම් කොහොමද දවස් හතක් ඉන්නේ? එක්ක ෆොටෝ ඇල්බම් එකක් ගේනවා. කට්ටිය භාවනා කරනකොට ඕවා බල බලව කතා කරනවා. මේ හැම එකකදීම අපි මේ ගත්ත වරේ, ගත්ත මේ ශික්ෂාව මේ පාවා දෙනකොට ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ ඕලොමලකම නැතුව ඒක කරන්න බෑ. බුදුහාමර කියන්නේ සැකේ නැතුව ඒක කරන්න බෑ. එනිසා ගත්ත දේ දිගට කරගෙන යන්න බැරි ආතප්පාය අන්වාය ආතප්පමන්වාය අනුയോഗමන්වාය ගත්ත කමඨාන දිගට ගෙනියන්න බෑ ඉරියව්ව දිගට ගෙනියන්න බෑ සීලෙ දිගට පවත්වන්න බෑ මොකද හේතුව අර ඇති වෙච්ච දුෂ්කරතාවය එනකොට ඉක්මනට සීලෙ පැත්තකට දානවා ඉරියව්ව පැත්තකට දානවා අරමුණ පැත්තකට දානවා යම් කිසි කෙනෙකුට මෙතනදී මතක් වෙනවනේ නෑ මම මේ සිල් ගත්ත කෙනෙක් මම මේ භාවනා කරපු කෙනෙක් කලිමුත් එහෙම වෙලා තියෙනවා අද මම මේ බුදුහාමුදුරන් කෙරෙහි කියන විශ්වාසය නිසා මේ අපහසුකම තියෙද්දි මම බලනවා බුල්ලුවන්ද කියලා තව ටිකක් මේ සීල දිකට රකින්න පුළුවන් ද මගේ මූල කර්මස්ථාන ටික වෙලාවක් කියන්න පුළුවන් ද මගේ ඉරියව්ව ටිකට පවත්තන්න ආන්නේම වෙනදා කරනවට වැඩිය පොඩ්ඩක් සීල දිකට පවත්නවනම් වෙනදා කරනවටදී එක හුස්මක් වැඩියෙන් බලනවනම් වින්ද කරනට රෙඩි ඉරියව මාරු කරන්න හිතෙච්ච ගමන් මාරු නොකර පොඩ්ඩක් ඉස්සරහට යනවා අපි ඒක කියනවා ආ එහෙමනම් අපි බුද්ධ ගෞරවයේ බුද්ධ සද්ධාව ඉදිරියෙන් තියාගෙන තව චිත්තක්ෂණයක් නැත්තම් තව ක්ෂණ සම්පත්තියක් උපයා ගන්නවා නම් වඳින්න වටිනවා. එච්චරයිගේ අනිත් පැත්තයි මේකේ කියලා දෙන්නවා. අපි මේ ලාවට ආවට ගියාට මේ ගත්ත ධූරයේ ගත්ත වරේ පැත්තකට බිම තියන්නේ අපිට අනුയോഗමන් වායේ නැහැ. මේක නැවත නැවත කළ යුතු බව දැනගෙන දැඟටම නොදැනි පැත්තකට දාන. ආහනේ පැත්තකට දාන වෙනුවටම ඊට වැඩි අද එක චිත්තක්ෂණයක්. එක ඉරියව්වක තව ටිකක් මේ අරමුණේ තව ටිකක් ඉන්න පුළුවන් ගතිය වැඩෙනවා නම් ආය කමඨාන් සුද්ධ කරන්න ඕනේ අපිට බුදුන් සරණ කියන්නේ ඕකයි. අපිට බුදු පිහිට කියන්නේ ඒකයි. ඒ වෙනද පොඩ්ඩක් අහිනකොට නලියනවා නම් පොඩ්ඩක් අමාරු වෙනකොට දඟලනවා නම් පොඩ්ඩක් ප්‍රශ්නයක් ආපු ගමන් ධූර නික්ෂේපය කියලා කියනවා ධූරේ අතහැරලා දානවා නම් මේ වගේ වැඩපිළිවෙලකදී හොඳට පේනවා ඒකට සරුවචනාංශය කෙරෙහි ඇති සැකේ නිසා තමයි අපිට මේ තව චිත්තක්ෂණයක් ඉන්න බැරි අනුയോഗමන්වාය යෙදෙන්න බැරි සාතච්චමන්වාය කියලා කියන්නේ නිතිපතා වැඩේ කරන්න ඕනේ. අපි කියනවා නම් අපි මේ වැඩමුළුවට ආවට පස්සේ අපි කියනවා පැය 12ක්වත් අපි දානවා සක්ම පරියංක සඳහා. ඉතින් ඒකදී ඉසේකක්ම ආවයි කියලා, බඩ එකක්ම ආවයි කියලා, හිඹිරිස ආවයි කියලා පුළුවන් තරම් බලනවා. ඒව මොකක්වත් බෑ ගත් එක දිගට ගෙනියන්න. යම් කිසි කෙනෙක් ලෙඩ වෙනවා ලෙඩ වෙන්න තියෙනවා ලෙඩ වුණා කියලා වැඩ නොකර ඉන්නවනම් බඩගිනි තියෙනවා බඩ පිරලා වැඩි කියලා භාවනා නොකරනවා සීතල වැඩි සීතල අඩුයි කියලා භාවනා නොකරනවා මේ හැම එකකින්ම කියන්නේ එයා මේ ආතප්පෙනේ කුසීතකමයි වඩන්නේ එතකොට සාරුවච්චන් වහන්සේ එයාට කතා කරන්නේ සාක්‍ය දීතා සාක්‍ය පුත්‍ර කියලා සර්වඥන්සේ සාක්‍ය දීතා සාක්‍ය පුත්‍ර කියලා කියන්නේ මොන ගාය අමාරුව තිබ්බත් අඩුගන උත්සාහයක් ගන්නවා මම සීල් සමාදන් වෙච්ච කෙනෙක් සරණ සරණ සීලයක පිළිපිටපු කෙනෙක් කියලා බුදුන් කෙරෙහි ඇති සද්ධාන්ත තව චිත්තක්ෂණයක් වැඩිපුර කරනවා. ඒකට කියනවා සාතච්ඡකතාවය කියලා සතතයෙන් කරන නිතිපතා කරනවා. ඒක ලියන්න ගියාම ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ගියත්තන් කල්පනා කරපු මේ පොතේ පටන් ගන්නකොට මේ කොහොමද තියෙන රාජකාරිය තියෙන ඇත්තෝනේ වගකීම් තියෙනවා. පැයක් වෙන් කරගන්න බලන්න. දවසේ පැයක් මම පරියන්කයක් කරනවා කියලා. ඊට පස්සේ අදිෂ්ඨානයක් ගන්න මේ පැය මම හැමදාම කරනවා කිය. ඉතින් ඊට පස්සේ අපි කියනවා මේ පැය බුදුන් කෙරේ වෙන් කරලා තියෙනවා. ඉතින් අනිත්‍යව දරුවන් වෙනෙන් යුතුයකම් වෙනෙන් ඔක්කොම දෙන්නේ ඉතින් පැයක් හරි පැය භාගයක් හරි වෙන් කරාට පස්සේ ඒක දිගට කරගෙන යනවා. එතකොට යාට මේ පැය කර කර අවුරුද්දක් හිටියොත් යාට තේරෙනවා චරිතය කොච්චර ගොඩනැගීමක් වෙනවද. මම මොන දෙයක් තිබුණත් මගේ පැය මම අරසා කරලා තියෙනවා. මේ විදිහට දිගට දිගට යනකොට මනසට ආධ්‍යාත්මයක් හැදෙනවා. ඒත් ලොකු තන්ත කියනවා සමහර විට අපිට එන බරපතල ප්‍රශ්න නිසා ඒ පැයේදී අපිට පරියන්කයක ඉඳගෙන බුදු ගයක් ගාව ඉන්න හම්බ වෙන්නේ නැහැ. අපිට සමහර වෙලාවට ගමනක් යන්න සිද්ධ වෙනවා. අම්මා මැරිලා. ඒ නැත්නම් මෙඩිකල් චෙක් අප් එකට යන්න වෙලා. ඊට පස්සේ කල්පනා කරන්න කියනවා මට මේ මේ වට කීප නිසා බැරි වුණා ඒ නිසා මම වෙන වෙලාවක හරි පැය බැරි නම් පැය භාගයක්වත් මේ වැඩේ කරන්න ඕනේ. නැත්තම් මෙතනින් ගැලිහුනොත් ආයේ එන්නේ නැහැ කියලා පැය බැන්නම් පැය භාගයක්වත් කරන්ඩ සතත අභ්‍යාසය ඉස්සරහින් තියාගන්න කියලා. ඊට පස්සේ ලොකු සාන්තය ආයෙත් ලියනවා සමහර අපිට තියෙන කර්ම දෝෂ නිසා පැය භාගයක්වත් කරන්න බෑ. පැයත් බෑ. පැය භාගයක්ත් බෑ. ඒක නිසා අපිට විනාඩි 5ක් සමහරකට කරන්න වෙයි. හිර වෙලා ඒ දවසේ කෙරුවට පස්සේ කියනවා පහුවෙනිදා එහෙමනම් මේ පැය වෙනුවට වැඩිපුර ටිකක් වෙලාවක් දාලා කරන්ඩ තුන්වෙනි සැරේට කියනවා සමහරලාට එක විනාඩි 5ක්වත් කරන්න බෑ. එදාට අදිෂ්ඨාන කරන්න කියනවා මම වෙනදා නම් අනේ මේ කරද නැත්තම් භාවනා කරනවා මේක මගේ භාවනා පැය මං චිත්තක්ෂණයක් නතරලා අදිෂ්ඨාන කරනවා අද මට වැඩ නිසා කරගන්න බෑ කියලා ඒ අදිෂ්ඨානයකින් වත් බුදුන් කිරේ පිහිනන්න චාර්ත්‍ය රකින්න පහුවෙන්ද කරුණාකරලා ඒක කරගෙන යන්නේ කියලා එක්කෙනෙකුටවත් මතක තියාන්න මායя දීලා නැහැ භාවනා පැයක් කාලසටහන හැම කෙනම ඒක උපයන්න ඕනේ ලක්ෂිකුත් එකක් කරුණු තියෙන එක නොකර ඉන්න. මේ ඔක්කොම මාරපාක්ෂිකයි. ඒතියෙද්දිත් මේ බුදුහාමර කිරීමට කිසිම සැකයක් නැත්තේ නෑ උන්වහන්සේ වෙනුවෙන් පැයක් වෙන් කරන්න ඕනේ කියලා සතත අභ්‍යාසය කරන්න පුළුවන් නම් ඒ මනුස්සයාට චරිතයක් තියෙනවා. සංවිධානයක් තියෙනවා. පිටකොන්දක් තියෙනවා. අපිට ඒකත් නැත්නම් මේ මෙහිදී නෙවෙයි මම මේ කියන්නේ මේ ගෙදර දොරේ කටයුතු කරනකොට අපිට එහෙම එක්කුත් නැත්තම් නැත්තම් තිබුණ එක එක දීලා දාලා නම් හිතන්න ඔయిత වැඩි ලොකු සීලයක් රැක්කත් ලොකු දානයක් දුන්නත් ගැඹුරු භාවනා කරත් භාවනා හරියන්නේ නැහැ කොහේ හරියන්නේ සතත අභ්‍යාසේ නැහැ ඒ නිසා ඒ සත්‍තරි කංකති කියන එකේදී පේන්න තියෙනවා ඒක ප්‍රශ්නයක් ආපු ගමන් ඒක නිදහසට කාරණාවක් කරන තමන්ගේ චාරිත්‍රය පැත්තකට දානවා නම් দূරේ නික්ෂේප කරනවා නම් එයාට පේන්න තියෙන එයා කාරණාවක් එන්නකම් බලන්නේ නැත ආණ්ඩන්නේ නෙමෙයිට ඇඟිල්ලෙන් යනවා වගේ භාවනා නොකරන හේතුව හොය ඔය ඉන්නවා. එතකොට ඒකට සාරිපුත්‍ර සාන්තේ චෝදනාවක් දානවා. චෝදනා පත්‍රයක් හදන උඹට සත්තරි කංකතිය. උඹ සරුවච්චන්හන්සේ කියේදී සද්ධාව වෙනුවට උඹට තියෙන ඔලොමලකම්. හිතේ කටුක ගතිය, තරපරුස ගතිය කියලා කියනවා. ඒම කෙනාට භාවනා හරියන්නේ නැහැ. සාපයක් නෙමෙයි මේ කියන්නේ. හේතුඵල ධර්මයක්. Tamante මේ වෙලාව ගත කරන්න බැරි නම් සාතච්ඡ භාවයේ යොදන්න බැරි නම් අපි ඒකට දෙන ඉඳහතර කන්නු දිහා බලන්න එක්ක තණ්හාව එක්ක ලාභේ එක්ක සත්කාරේ එක්ක සම්මානේ තමයි අපිට ඒකට හේතු වෙලා තියෙන්නේ. ආන්නේ වෙනකොට මේ බුදුන් කිරේ සද්ධාවෙන් ඒක සාධාරණ විදිහට සලකලා කාලසටහන වෙලාවක් දෙන්න පුළුවන්. සාතච්ච මන්නවා. ඒ කියන්නේ මම බලනවා මගේ චරිතයට මට කරගන්න සේවයට පැය මං වෙන් කරනවා. ප්‍රධාන මන්වාය නිකන් සාමාන්‍ය ඉඳගෙන ඉන්නව නෙවෙයි ඉඳගත්තු වෙලාවේ බලනවා මම මේ ඉඳගෙන ඉන්න බව දන්නවාද කියලා. අපි හිතුව ඉඳගෙන කරන බහ නැත්නම් සක්මන් භාවනාව කියලා. ඉතින් ඒ වෙලාවේදී අපි ඔය දවල් කතා කරපු එක තමයි නැවතත් කියන්නේ. ඉඳගත්ත එක හරි. ඉඳගෙන ඉන්නවා මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව දන්නවා. මොකෙන්ද මේක තාතික් කරන්නේ? මොකෙන්ද මේක ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මෙන්න මේක තමයි සම්පජඤ්ඤය කියන්නේ. සතිය පිහිටපු බව දන්නේ කොහොමද? ඉතින් යාට කියන්නේ නෝ මං ඉඳගෙන ඉනකොට මේ පස්ස බිම වදිනකොට මම තද වෙන ගතිය මට තේරෙනවා. ඇවිදිනකොට පතුල් බිම වදින එකෙන් මට තේරෙනවා. උදයා එනකොට ඇඟේ පැත්ත බිම වදින එකෙන් මට තේරෙනවා. හිටගෙන ඉනකොට කකුල් දෙක හිටලා තියෙන එකෙන් තේරෙනවා කියලා මෙන්න මේක කියා ගන්න බැරි නම් මම ඉඳගෙන ඉන්නවා මට තේරෙනවා කිව්වට තව කෙනෙකුට ඒක සාක්ෂි වෙන්න බෑනේ. තව කෙනෙකුට ප්‍රත්‍යක්ෂණේ වෙන්නේ නැහනේ. ප්‍රත්‍යක්ෂණේ වෙන්න නම් සතිය තිබිලා බෑ. සම්පජඤ්ඤයේ තියෙන්න ඕන සතිය තියෙන බවට සාක්ෂිය අද්දුට ප්‍රත්‍යක්ෂේ කිව්වනම් කිසි කෙනෙක් සැක කරන්නේ නැහැ. ඉතින් මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නේ එකෙන් බුදුහාමුදුරන්ට සද්ධාාවක් සිදු වෙනවා කියලා අපි අහලා නැහනේ. නමුත් බුදුහාමුදුරෝ කියන්නේ කහිනකොට කහින බව දන්නවා. අත දිගාන අත දිගාන බව දන්නවා. හුස්ම ගන්නකොට හුස්ම බව දන්නවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බව දන්නවනම් බුදුහාමරණ ගෞරවය කියන්නේ ඕක තමයි. හැබැයි උඹ හිතාන හිටියට බෑ ඒක ඒ වෙලාවේ අත්විඳින දේ අත්දකින්න දේ තව කෙනෙකුට sannivedanaya කරන්න බැරි නම් කාටවත් කියන්න බෑ මෙයා භාවනා දෙක ඉදිරියට යනවද පස්සට යනවද කියලා. ඒ නිසා අපි සරුවචනන්සේ කියන විදිහට කරනවා. කෙරුවට තමන්ම තමන් සැක කරනවා. මම හරි බං ඉඳගෙන හිටියට මම සතියෙන් හිටියයි. ඔව් කිව්වොත් එහෙම කොහොමද දන්නේ? අයිති එතකොට යාට අර අර කින පධානමන්වයි කියන ගැඹුරු දෙයක් තියෙනවා නේද? ඇත්තටම මම ඉඳගෙන ඉන්න නිසා මම දන්න මං ඊයේ අතීතේ නෙවෙයි. හෙට අනාගතේ නෙවෙයි. අම්මා අප්පා ගැන හිතනවා වෙන තැනක් ගැන නෙවෙයි වෙන කෙනෙක් ගැන නෙවෙයි මම මෙතනමයි ඉන්නේ. ඉන්නකොට මේ හැප්පිලා තියෙන ටික තේරෙනවා. ඒ තේරෙන කාරණාව බුද්ධ ගෞරවයක් කරගන්නවා. කාට හරි කියනකොට මම ඉඳගෙන ඉන්න බව දැනගත්තේ මගේ මේ මේ තැන් වල හැපීම තිබුණා බරකතිය තිබුණා එතන මට ආස්වාසිය තේරුණා මට ප්‍රසවාසය තේරුණා තේරුණේ මෙන්න මේ තැන හැපීම නිසා කියලා මෙන්න මේ කාරණාව බුද්ධ විදින දේ අත්විදින දේ අත්දකින්න දේ කමඨාන් වார்த்தාවට දැකි දැමීම හරහා සරුවචන් වහන්සේට අපි සද්ධාාවක් ගෞරවයක් ඔලොමල නැති ගතියක් පෙන්වන්නට හදනවා කියන එක උංග දෙනෙකුට තේරුම් කරලා දෙන්න අමාරුයි. ඒගොල්ලෝ හිතන්නේ ඊට වැඩිය සාදුකේක මල් පට්ටියක් පූජා කරන එක පින් සිද්ධ වෙනවා. ඇත්ත. ඒක නෑ කියන්න බෑ. නමුත් ඒ දේ හරි කමන්නේ සිහියෙන් කරනවා නම් ඒ සිහියෙන් කරනකොට වැටහිච්ච දේ දන්නවනම් යාට දෙයයන්ාන්සේ අවිලාට පින් පොතේ මොනවක් අල්ලියන්න ඕනේ කරනකොටම තේරෙනවා. ඒක නිසා යම් වෙලාවකට අපේ හිතේ බුදුන් කෙරේ තියෙන ශ්‍රද්ධාව නැතුව ඔලොමල වෙලා ගලපන්න ගියොත් ඒ හැම වෙලාවකම හොඳට මතක තියන්න සතියෙන් ගිලිහිලා අපේ හිත සම්පජඤ්ඤයෙන් ගිලිහිලා. එසා සති සම්පජඤ්ඤය ලැබිලා තියෙන හැම වෙලාවකම එක බුද්ධ පූජාවක් වෙනවා. ඒක බුද්ධ ගෞරවයක් වෙනවා. ඒ නිසා මෙහෙම කිව්වොත් මම හිතන එතකොට හිත රිදෙනවා තේරෙනවා වෙන්න ඇති කියලා. මේ වගේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා භාවනා කරන ගමන් දානයක් දීම ගැන කල්පනා කරනවා කියලා කියන්නේ මොන ඔලොමල කොමද්ද කියලා බලන මෙච්චර ලස්සන තමන්ට භාවනා කරලා ඒකේ සතිය පිහිටවීම උපරිමයේ කුසලයේ කරන්න පුළුවන් වෙච්චලා හිතනවා අනේ ගෙදර හිටියනම් දානයක්වත් දෙන්න තිබ්බාප්පා මේක ඇතුළේ ඉන්නකොට එහෙම පිනක්වත් කරගන්න බෑ ඒව නැත්නම් පිරිත් කියන්න යනවා ඔය මොකක්වත් ඕනේ භාවනා කරනකොට තමයි අරමුණට හිත ගියා ඒ ගිය බව සපේලා කියන්න පුළුවන් නම් ඒක උපරිම කුසලයේ මෙතන ඉඳගෙනත් කල්පනා කරනවා නම් ගෙදර හිටියානම් මේ වෙලාවේ පන්සල් යන්න තිබ්බා. හඳුන් කූරුපත්තු කරන්න තිබ්බා. පහන්තල් පත්තු කරන්න තිබ්බයි කියලා අර අධි කුසලයේ තිබියේදී ਸਰවචනාංශයේ පිහිට ආධාර කරගෙන අර ලාමක කුසලයට හිත යොදනවායි කියලා කියන්නේ වැඩමුළුවට තරම් නැහැ. යෝගාවචරයට තරම් නැහැ. මේ දෙන උපදෙස් තේරෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි සිංහල බෞද්ධයාට තියෙන දුර්ලභකම. අබෞද්ධයාට ඒක නෑ පොඩි දරුවන්ට ඒක නෑ. පොඩි දරුවන්ට කිව්වොත් මෙන්න මේ වැඩේ කරන්න ඕනේ එයා ඒක කරනවා. බෞද්ධයට වෙලා තියෙන්නේ අනේ මේ අතක් උඩ අතක් තියන ඇස් දෙක වහගෙන ඉනකොට පිංචිද්ද වෙනවද අප්පා? බරපතල ප්‍රශ්න. ඇත්තටම පිංචිද්ද වෙනවද? ඊට වෙනමම පොත් දිගැරලා කියලා දෙන්න වෙනවා පවු නොකර ඉන්න එකම පිනක් කියලා. ගෙදර හිටනම් කොච්චර සම්පප්පලාව කතා කරනවා. පැයක් එක තැනක නලියන්නේ නැතුව කතා කරන්නේ නැතුව ඉන්න එක තරම් කුසලයක් මේ සද්ද තරංග වලටම තේරෙනවා. එහෙම නැත්නම් කච කචේ තමයි. ඉතින් ඒ නිසා සත්තර කංකති කියන එක එක තැනකින් පටන් ගත්තේ එතනම තියෙන්නේ හරියට වැඩේ කරනකොට තල්ලු කර කර තල්ලු කර කර ඔය කියන වීතික්‍රම කෙලෙස් ඊගාට පරිඋත්ථාන කෙලෙස් කියන හිතේ නීවරණ වලට ප්‍රධාන උත්තරේ තමයි වරදින එක නම් ඇත්ත. බුදුහාමරොත් අමතක වෙනවා අපිට. ධර්මෙත් අමතක වෙනවා. හිතත් පිට යනවා. නමුත් නැවත බුදුන් සිහිපත් කරන්න පුළුවන් ගතිය නැති කරන කාටවත් බෑනේ. නැවත අරමුණට හිත දාන්න පුළුවන් ගතිය නැති කරන කාටවත් බෑනේ. ඒ නිසා නැවත නැවත සමාදන් වෙන කොච්චර හිත පිට ගියත් නැවත සැරයක් Taman ඉඳගෙන ඉන්න බව දැනගන්න, ඇවිදින වෙලාව ඇවිදින බව දැනගන්න, ඒ ආස්වාද ප්‍රසවාසය දැනගන්න, මම දකුණ දැනගන්න තියෙන අයිතිය, මානව අයිතිය අපිට මතක් කරලා දුන්න උත්තරමෙන් තමයි බුදුහාමුදුරු කියන්නේ. එහෙම නැත්නම් අපි වෙන කෙනෙක් ගැන හිත හිතා ඉන්නවා වෙන තැනක් ගැන හිත හිතා ඉන්නවා අතීත අනාගතය ගැන හිත හිතා ඉන්නවා කියන එක බුදුරජාණන්සේ සඳහන් කරන්නේ ඒක හීනයක් ඒක මිරිඟුවක් ඒක ප්‍රകൃතියක් නෙවෙයි ඒක සංකල්පයක් සංකල්පවල ජීවත් වෙනවයි බොනවයි කියන එක දෙකම එකයි කුඩු ගහනවයි කිව්වත් ස්ත්‍රී දූෂණය කරනවා කිව්වත් බොනවා කිව්වත් එකයි ප්‍රകൃතිය කියලා ප්‍රත්‍යක්ෂණය කළ හැකි ප්‍රകൃතියේ ඉන්නවා කියන එක වටිනම කුසලයේ බව උතුම්ම කුසලයේ වෙයි විතරනේ උතුම්ම බුද්ධ පූජා බව පුදුරජානනා තමයි අපිට කියලා දුන්නේ. ඒක නිසා අපි කොතන හිටියත් එළඹ සිටි සියෙන් ගත කරනවා නම් කරන දේ දාන්නෝ. ඒක මේ හිතනව නෙවෙයි වටහා ගන්නවා. කාටද කියන්න පුළුවන් තැනක තියෙනවා අපි යන යන තැන බුදුගයක් වෙනවා. යන යන තැන චෛත්‍යයක් බවටපත් වෙනවා. එතකොට අපි බුදුන් සරණ බුදුන් අතහැරලා නැති නිසා ඒ අපායට යන එක නෙමෙයි තියෙන්නේ අපි හැම තැනදීම මහ පොළොවේ කොතන හිටියත් ඒ පූජනීය ස්ථානයක් බවට පත් කර ගන්නවා අපේ තියෙන අපකැපවීම නිසා ඒ නිසා සද්ධාව තියෙන මනුස්සයාට සන්තෝෂ වෙන්නේ සිව්පසෙන් නෙවෙයි. යා නිතරම නිර්ාමිත සුඛයක ජීවත් වෙන්නේ අනේ බුද්ධෝත්පාද කාලෙක අපි ලෝකෙ ඉපදුනා. අනේ manussාත්ත්ව ප්‍රතිලාභයක් අපිට ලැබුණා. අනේ ක්ෂණ සම්පත්තිය තියෙනවා මම හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්න එක බුදු ගයක්. අනේ කල්යාණ මිත්‍රයෝ ඉන්නවා අනේ සද්ධර්ම ශ්‍රවණයක් තියෙනවා අනේ ඕන පැවිදි වෙන්නත් පුළුවන් කියලා මේ ටික සමාදන් වෙන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සුපබුද්ධම් පපුජ්ජಂತಿ සදාගෝතම ශාවකා ඒ සම්දි වාචරත්තෝච නිච්ඡම් බුද්ධගතා සති බුද්ධ ශ්‍රාවකයා සුපබුද්ධම් පබුද්ධච්ච උදේ නැගිටින්නේ පිපෙන නෙළුම් මලක් වගේ කඩාඬු කඩාගෙන චරිචුරු ගාගෙන ඇස් දෙක පියපියා මොකක්වත් කරන්න ඕනේ මොකද නිතරම බුදු හිතේ තියෙන්නේ සුප්පබුද්ධම් පපුජ්ජಂತಿ සදා ගෝතම සාතකා යේසන් දිවාචරත්තෝච නිච්ඡම් බුද්ධ ගතාසති නිතරම මතක තියාගෙන මම බුද්ධ ශ්‍රාවකෙක් මම මේ සම සීලක ඉඳලා තියෙන්නේ බුදුහාමුදුරු ළඟ ඉන්නේ ඒකට ආවදි ගතියක් ඇති වෙනවා මේ ලොකු සාන්ති ඉන්නකොට මං ගිය දවසක මගෙන් අහනවා මට මේ මේ උන්වහන්සේට හදලා දීපම කුටියේ මේ ඉන්නේ. මට හයියෙන් කහිනකොටම ලැජ්ජාවක් ඇති වෙනවලු. චි. මට හිතුවට වැඩිය සද්දයක් ගියයි කියලා. බැරි වෙලා හරි දොරක් වැහුනොත් දඩස් කාලා හිතනවලු ඒක ගැළපෙන්නේ නැහැ. ඒ මොකද වැඩි හිටියෙක් කින තැන ඉන්නා වගේ ඉන්නේ කියලා. මොනම දෙයක් හරි කලබල වෙලා වැඩ කෙරුවොත් මට තරම් වෙන්නේ නැහැ මම ඊට පස්සේ මම මම පැවිදිච්ච අලුත ඊට පස්සේ කියනවා මේ නමටත් එහෙම නෙවෙයි මං කෝ ඔබ වහන්සලා ඉන්නකොට කොහොමදත් මේ ලොකු සර් ළඟ ඉන්නවගේ අපි බයයි තමයි කියලා ඒක නෙවෙයි නම මේ කියන්නේ මට නිතරම බයක් තියනවලු මම මේ සමාදන් වෙලා ඉන්න සීලියම තරමටද මගේ හැසිරීම කියලා ඒක කිව්වා මේ වගේ එකක් තියාගන්න වැසිකිළියක හිටියත් මේ ඉන්නේ බුදුහාමුදුර ඉස්සරහයි කියලා ඒකට හැම වෙලාවෙම අපිට හේතුවක් තියෙනවා කීකරුවේ ඒක බය ආදුකමක් නෙවෙයි. ඒ මේ අන්ධභක්තියක් නෙවෙයි. එතකොට අපි ළඟ අර ශික්ෂාවක් වැඩෙන්න පටන් අර ගන්නවා. ඒක අපිට උදව් කරන්නේ අවදි මනසට නෙවෙයි හීනෙට උදව් කරනවා. හීනෙකින් බය වුණත් මේක සීවෙච්ච ගමන් තමන් හරියට අම්මගේ ඔඩොක්කට ගියා වගේ අරසාවක් දෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි දරුවෙකුට දෙනවනම් ඔන්න ඕක කියලා දෙන්න. ඔය PhD එකක් කරන් දීලා සිවිල් සර්වන් කෙනෙක් කරලා අපරාධකාරයෙක් කරන්න යන්න එපා. ඌට කියන්නේ මේ බුදුහාමුදුරුවෝ සරණ තියාගන්නේ උදේ හන්දෑවේ මේක සීපත් කරගෙන ඉන්න පුළුවන් නම් අවදීන් ජීවත් වෙන්න පුළුවන් කියලා. අද ඒක කොච්චරද කියනවාම අපේ 10 පන්තියේදී අපි ඉස්කෝලේ යන කාලේ බුද්ධ ආගම විෂයක් වශයෙන් ගැනීම අතහැරියා අපි. මොකද විද්‍යාව ඊට වැඩිය හොඳයි කියලා. ඒ විද්‍යාව කරන බුද්ධාවින කරන කට්ටිය කලහ කරන කට්ටිය කියන්නේ අපි ඇවිල්ලා සයන්ස් කරන කට්ටිය. අපි කියන්නේ සියලු සංස්කාරෝ නැසෙන සුළුයි කියලා. සියලු මේ සංස්කාරෝ නැසෙන සුළුය නෙවෙයි. මොකද ඒ දවස්වල බුද්ධහම අතාරින එක ලොකු දක්ෂකමක්. බුද්ධහම කරන්නේ කලාකාරයෝ ඒගොල්ලෝ මේ සාමාන්‍ය BS BS අපි BSc නිකන් BS නෙවෙයි. ඒ සාපේ තමයි අපිට අද වෙලා තියෙන්නේ. ලංකාවට ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ තිබුණේ බුදුහාමුදුරුත් එක්ක ගත කරන ජීවිතයේ අහිංසක නමුත් අපේ අම්මලා තාත්තලා අත්තලමුත්ල බොහෝම සතුටෙන් ජීවත් වුනේ සදා ගෞතම සාවකා කියන විදිහට. අපිට දන්නේ নানা ප්‍රකාර වස්තු සම්පත් අනම්මනම් තියෙනවා. හැබැයි අපි නිතර බුදුහමරෝ පැත්ත කරන් තියෙනවා. ආ නිවැරදි ලෝකෙක විශේෂයෙන් භාවනා කරන පිටු මතක තියාගෙන ඒ බුදුහමරොත් එක්ක නිතරම බුදු සිවුර දැකලා රාහුල හාමුදුරුව අතාලගෙන කිව්වේ සමණය උඹේ හේවණල්ලත් මට සැපයි කියලා ලේ උරුමෙනේ. ආන්නේ වගේ නිතරම බුදුහාමරොත් එක්ක ඉන්න වගේ කතා කරුවොත් අපේ මේ හැසිරීම් ස්වභාවයේ ගොඩාක් මෙලෙක් වෙනවා. එහෙම නැත්නම් අපි ඔලොමොලයි. එහෙම නැත්නම් අපි සැකසහිතයි. අනුන්ට සැක උපදවන සුළුයි. චේතෝකීල කියලා කියන්නේ ඇහැට කට්ටක් කරනවා. කට ක්‍රියාකාරකම් ඒක කවුරුත් කියනකම් ඉන්න එපා. හැම වෙලාවෙම මේ ශිෂ්ට ගතිය, සීතල ගතිය, සිල් ගතිය දිනු කර ගන්න ගන්න ඒක බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් වශයෙන් මතක තියාගන්න. ඒ වගේ විතරක් නෙවෙයි ඉස්සරහට අපි සාකච්ඡා කරලා බලමු. කොච්චරක් විපස්සනා ඥාන පහල කරන්න එහෙම නැත්නම් මාර්ග ඥාන පහල කරන්න ඒක උදව් කරනවාද කියලා. හිතා ගන්න බෑ. ඔය කිසිම ත්‍රිපිටකයක් කියුවේ නැතුවට ඔය කිසිම විනයක් රැකගෙන නැතුව නිතරම බුදුන් එක්ක ගත කරනවා නම් ඒක එන්නේ එන්න තමයි වෙන්නේ නම් පටන් ගන්නකොට එහෙම එනවා අඩුයි ඒක මම පිළිගන්නවා එන්නේ එන්නේ එන්නේ බුදුසුවඳ දැනෙනවා නම් මේ අවුරුදු 2600 කට ඉස්සලා ඉන්නේ අපි බලන යන්නේ මේ බුද්ධ සාසනය නෙමෙයි මෛත්‍රී බුද්ධ සාසනය කියන සාහසික අපරාධ වචන කතා කරන්න එපා. මං කියන එක සාහසිකයි කියලා අපරාධ වචනයක් කියලා. මේ බුද්ධ ශාසනයම කිට්ටු වෙන බව තේරෙනවා නම් ඒක තමයි අපි කියන්නේ චේතෝ කියලා අයින් වෙලා ওই සද්ධා ගුණේ මත වෙනවයි කිය. ඊට පස්සේ වෙන චේතෝ කියලා හතරම මේක ඇතුලේ තියෙන. එනිසා පළවෙනියම දේශනා කරන සාරිපුත්තු සාන්තප මේක බුදුහාමරම දේශනා කරපු එකක්. සාරිපුත්‍ර සංඝ ගොඩනගෝ එකක් නෙවෙයි. ඒ සඳහා ඉන්න පෙරමුණේ අපි මේ භාවනා කරන බෙස් තමයි ඉස්සරහින් ඉන්නේ. සමාදන් වෙලා සිල්පද රකින්න කට්ටිය. ඉතින් ඒ ඒ ආඩම්බරේ ඒ ඒ දෙන බාපනේ ඒ දෙන ඒ මේ බුදු ගුණ මාලේ තියාගන්න තියාගෙන හැම වෙලාවෙම පුළුවන් තරම් ඒකේ ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඒක සමතයක් වෙන්න පුළුවන් සමති පැත්තෙන් කියන්න පුළුවන් නමුත් විපස්සනා කිරීම වශයෙන් එලඹ සිටි 100ට ආසන්න කාරණා වෙනවා එතකොට නිති කාලසටහනක් ඇතුළේ ජීවත් වෙන්න පුළුවන් සමූහයක් වශයෙන් ඕක පොද්ගලිකව ඒ වගේම ඕනම තැනකට හැඩ ගැහෙන්න පුළුවන් ගතියක් ඇති කරලා තියෙනවා. එන් ශීලු දිනාට ඒ ශක්තිය ඇතිවීම පිණිස මේ ධර්ම දේශනාව ඒ වගේ තව තවත් මෙතෙක් කරගෙන ආපු ජීවන රටාවේ ඒ අපකැපවීම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනා මාලාවේ පළවෙනි ධර්ම දේශනා නිමා මෙතනින් සටහන් කරනවා. ශීලු දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.